අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට ධර්ම සාකච්ඡාවකට පිලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරයේ සාකච්ඡාවාරයේ ආරම්භ කරමු. ඒ අතරමාරයේ සාදර වෙමු. වෙනත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් යෝජනා තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියලා අපි රජි මහත්තයන් ඉල්ලා හිටමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවස්ථරය ප්‍රහම්දලේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳී පාවෙමින් වැනි පාවෙමින් වැනි අවස්ථාවක සිද්ධ අතර එස මුදුන සමහර විටක හදවත ශක් ගතියක් තදවන ගතියක් දැනේ. ඒ දෙස බලා තුන්වරක් සූපත් වේවායි සිතු විට ටික වේලාවකින් ඒ නැති වෙයි. නමුත් වරින් වර එම තද ගතිය නැවත නැවත දැනේ. සක්මනේදී ඉදිරිය බලාගෙන සිත එකඟ වෙද්දී බැල්ලේ වතුර වතුර දකි. එවිට සිත එය වෙත යයි. නැවත පාදයේ වෙත සිය ගනිමි. මේ අවස්ථාවන් ගැන පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේක Tamanට තේරෙනවා නම් මේ සතිය දිගේ යන ගමනක් නැත්නම් ප්‍රතිපදාවේ දිගේ යන ගමනක් කියලා මෙතන අරුම ගතියක් තිබුණට හිතේ ආතතිය නෑ හිතේ අසහන ගතිය නෑ ඒ වෙලාවේදී හොඳට කලබල වෙන්නේ නැතුව බැලුවොත් ඒ තද ගතියක් වැටුණාට ඒක මේ ඇතුළත තද ගතියක්ද පිටත තද ගතියක්ද නැද තද ගතියේ මම සහ මම නොවේ කියන කොටස සීමාව හොයාගන්න බැරුව යනවා. ඒ නිසා මේ අර හිතාන ඉන්නවනේ අපි ඉඳගත්තට පස්සේ ඇස් දෙක වහගත්තට පස්සේ මගේ ඉරියව්ව කියලා එකක් ඔය තෙන්ඩ ගියාට පස්සේ ඉරියව්ව දිය වෙනා යනවා. දිය වෙලා ගිහලා තද ගති දැනෙනවා, බුරුල් ගති, කම්පන, චංචල විවිධ දේවල් පේනවා. මේ දේවල් වල මම සහ මම නොවේ කියන සීමාව දී වෙන්න හදනවා. ඉතින් මේක ලොකු තර්ජනයක්. අර මේ මම අයනේ ජීවත් වෙච්ච කෙනාට එහෙ නැත්නම් මේ ශරීරයේ මමයි කියාගෙන ජීවත් වෙච්ච කෙනාට තර්ජන. ඒ නිසා එතකොට හිත කුකුස් කරනවා, තැක කරනවා. එහෙම නැත්නම් මේකට අභියෝග කරනවා. එතකොට ඇද්ද ගැරලා බලන් හිතෙනවා. ඉතින් ඒකට කල් ගන්න. ඉතින් මේ සඳහා කරන්න කියන්නේ මොනම දෙයක්වත් උලුවට දාන්න එපා වෙලාවේ. ඒ අලුත් தത്വෙට මම දිය වෙන්න හදන ඒ தත්ත්වෙට හිත පුරුදු කරන්න ඕන. ඒක මේ අජටවකාශයට ගියාම ගුරුත්වාකර්ෂණය නැතුව ජීවත් වෙන්න මෙහෙදි පුරුදු කරන්න බෑනේ. හැබැයි කියලා යවන්න ඕනේ මෙතනින් හැතැම් හයක් ලෝකෙන් ඈතට ගිය ගමන් ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ නැහැ. එතන ගියාට පස්සේ මේ වගේ බඩු තිබ්බට බෑ මේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේ තැනකදී මේ වගේ ඉඳගෙන ඉන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඔක්කොම පාවෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට පුහුණු කරන්ඩ මේ ලෝකේ කරන්න බෑ. හැබැයි හොඳටම දැනුවත් වෙලා යන්න ඕනේ අජටවකාශ ගාමියා ගංගන ගාමියා. ඒ විදිහම භාවනා විදි රූප ලෝකේ ඉක්මවලා විශේෂ කාම ලෝකේ ඉක්මවලා රූප ලෝකෙට යනකොට ඒ වගේ බුදුම මේ නොදන්න පැතිකඩයකට නොදන්න පරිශ්‍රයකට පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ වෙලාවට ඔයගේ ප්‍රශ්න අහන එක සාධාරණයි. දෙන්න තියෙන උත්තරේ තමයි මේකට නිසින්ින්ද හිමීට හිතගත දෙක පුරුදු වෙන්න ආරින්. ඒ නිසා නිතර මේකට යන්න, නිතර මේකෙන් එළියට එන්න, ආයේ යන්න, ආයේ එන්න. එතකොට පේනවා මේ මනසේ වතු මතු පිට පිට කට්ටේ ඉඳලා හිත හිමීට හිමීට හිමීට ඒ විශාල ගෝලයක් විතර හිතාගත්තොත් මැදට මැදට මැද මැදට එන්න පටන්. මේිට වඩා මැදට වෙන්න වෙන්න වඩා පිරිසිදුයි, වඩා ඒකාග්‍රයි, ඒකට යන්න බෑ කවදාකවත් පිටකට්ට ගැන අදහසක් තියෙනවා. පිටකට්ට ගැන හිත කරදර ගන්න කෙනාට මැදට යන්න බෑ. මැදට ගියාට පස්සේ ඒ මැද තත්වයයි පිටකට්ටේ තත්වයයි දෙක හෙට්ටු කරන අවස්ථාව, මාරු වෙන අවස්ථාවේ තමයි මේ ගත කරන්නේ. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට හිත අර දන්නේ අක හොඳයි නොදන්නේ අකට කියලා ආපහු එන්න බලනවා සම්මුති ලෝකෙට සාධාරණයි. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ හිතට මේ eh, පරමාර්ථ ලෝකෙට යන මේ මන්සන්දියට හුරු කරන්න. අතරමැදි අවස්ථාවට හුරු කරන්න. ඉතින් ඒක eh, පරිණාමයේදී බලනකොට මේ ජලයේ හැදිච්ච සතා ඉතල උබේ ජීවියෙක් වඩටපත් වෙලා ඊට පස්සේ ගොඩබිම ජීවියෙක් වඩටපත් වෙනවා. ඉතින් උබේ ජීවි අවස්ථාව හරි පුදුමයි. වතුරෙම හැදිලා වතුරෙම ඉසලා ගොඩ දැමුත් මැරෙන සතා පස්සේ ක්‍රමයෙන් උඹේ ජීවි වෙන්න පටන් ගන්න ඊට පස්සේ ගොඩ බිමටම එන්න පුළුවන් ඉතින් ඕක අපේ කලලේදිත් ඔය අවස්ථාවල අපි පහු කරනවා ඒ කායික වශයෙන් මානසික වශයෙන් උත් අපි කාම ලෝකයට රූප ලෝකයට අතර එහාට මෙහාට යන වෙලාව ඉතින් මෙව ඇත්තටම අපිට අත්දැක ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ නීමාසික භාවනා වැඩමුළුවක තමයි අනික් වෙලා ජීව වුණාට අපිට ආතබූත හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මොකද ඒ තරම්ම සම්පූර්ණ හුරස් ලෝක දෙකක්. ඉතින් මේ වගේ වෙනකොට කරන්න කියන්නේ ඒ ලොකු සාංශි ඉන්නකොට කියන්නේ කැම වෙල නිින්ද නෑම නිදි පොළ වෙනස් කරන්න එපා. ඒ හේමම තහවුරු කරලා මේ භාවනා දිගට දිගට කෙරෙන්න ඕනේ. අරව එකක් හෙල්ලිච්ච ගමන් ආයෙ මුලින් ඉඳලා පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේ වෙනකොට අනිකුත් විචල්්‍ය සාධක තේරම හිර කරලා එන ගහන්න ඕනේ. එන ගහලා මේ විදිහට පරියංක සක්මන පරියංක සක්මන ගිහිල්ලා හුරු කරන්න ඕනේ. අභීතව අර අරමුණු නැති ලෝකෙට ඇතුළ පිට නැති ලෝකෙට එහෙම නැත්නම් අල්ලන්න තරම් අරමුණක් නිමිත්තක් නැති ලෝකේ සතිය පැවැත්වීමට පුරුදු කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතේ සිතුවිලි ගලා යෑම සිදුවන්නේ අප ආශ්වාස හා ප්‍රශ්වාස කරන විට පමණයි නේද? ආශ්වාස ප්‍රශ්වාස නවත්වා හුස්ම රැල්ල දෙස බලා සිටන විට සිතේ කිසියම් ආකාරයකට හෝ සිතුවිලි ගලා නොයන බව බවට මාත් විඳ ඇතෙමි. මේ මායා තත්වයක් නොවන බව ඊයේ ඔබ වහන්සේ කළ ධර්ම දේශනාවේදී මට පැහැදිලි විය. වැරදි ඇතොත් කාරණිකව පහදා දෙන ලෙස ගෞරවණීය ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. කියන්න හදන දේ ලියවිලා නැහැ. මේ හුස්මයි ආස්වාස් ප්‍රස්වාසය කියන වචන පටලවගෙන තියෙන්නේ. ඉතින් එහෙමනම් හුස්ම නතර වෙන්න මැරෙන්න ඕනේ. ඔය කියන විදිහට. ආස්වාස් ප්‍රස්වාස තියෙන හුස්ම හිතවිලි තියෙනවා කියලා ආය හුස්ම කියලා වෙනම නම් මේ ක්‍රමයට අඳුල්ලා දෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ නැවත හොඳට හිතලා ලියන්න. මොකද්ද මේ sannivedana කරන්න අදහස කියලා. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ මේ ඉදිරිපත් කරන්න ඕනේ අදහස මේ වචන ටිකෙන් නම් එළියට එන්නේ නැහැ. ඒ නිසා නැවත මේ සලකා බලන්නයි කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්සේ හවස ගිලම්පසට භික්ෂුන් වහන්සේලාට සකස් කරන පළතුරු විශහා චතුමදුර ආදියට ලුණු දැමීම අකැප බව අසා ඇත. එය සත්‍යයක්ද? ලුණු දැමීම අකැපයි නම් එයට හේතුව කුමක්ද? පහදා දෙන්න. සිරුවන් සන්නයි. ලුණු දැම්මට ප්‍රශ්න නැහැ. ඒක අකැප නැහැ කියලා ගත්තම ඕනම ලුණු જાතියක් හවස වලට අකැප නැහැ. සිරුවන් සන්නයි අතිපූජනීය ගුරු දේවතාවුන් වහන්සේ මම භාවනාවට සිත් යොමි වසර 5ක් පමණ වේ. මෙවැනිම වෙනත් භාවනා ක්‍රමයක් වරණතුලි පස්සනා අදාරා දින 10ක වැඩසටහන් එකකට සහභාගී වී ඇත. දැනට වසර 3කට පෙර ඕස්ට්‍රේලියාවේදී ඔබ වහන්සේ දේශනා කළ බද්දේ කරත් සූත්‍රයේ කලණ මිතුරකු මගින් CD තැටියක් ලෙස ලැබුණි. ඒ මගේ කනට මීපැණිසේ දැනුනි. ඒ සමග ඔබ වහන්සේ සොයා ආවෙමි. මේ මාගේ නිස්සාරණ වනයේ තෙවැනි දින 10 වැඩසටහනයි. වරාන් ඇතුළු වසර 3ක ඇතුළත ඒ සමග නොවරදවා අලියම දිනකට ආම පැයක් භාවනා කිරීම පුරුද්දක් කරගෙන ගිහි ජීවිතයේ අවම බාධා සහිතව ගත කරමි. සක්මන් භාවනාව විනාඩි කිහිපයක් සක්මන් කරන විට පූර්ණ වශයෙන් සිත රඳවා තබාගත හැක. පාද දෙකට මාරුවෙන් මාරුවට සිත තබාගෙන ඇවිදින විට විනාඩි 10කට පමණ පසු ක්‍රමයෙන් සිත සමාධිගත වීමට පටන් ගනී. කය සැහැල් වී සක්මන පහසෙන් රිද්මයට කරගෙන යන විට පාදයෙන් පාදයට සිත මාරු වෙන අයුරු කදිමට දැකගත හැක. සක්මනේ කෙලවර ලංවන විට සිත ඇසටත් පාදයටත් මනසටත් මාරු වීම කීපාරක් වන බව වැටහේ. නමුත් එය හරියටම පැහැදිලි නැත. වරණ ඇතුළු සක්මේ හැරීම. ශබ්දයකට හෝ සිතවිල්ලකට හෝ සිත පැන යන ආයුරු දැකගත හැක. සිත වරින් වර පැන ගියත් නැවත සක්මට එන විට ඒ සාදරව බාර ගැනීමට කල හැක. පරයන්ක භාවනාව. මුල් අවදියේදී ආශ්වාස ප්‍රශ්වාසයේ පෞද්ගලික සලකුණු දැකිය හැකි වූද දැන් පරයන්කේ පටන් ගන්න විටම හුස්ම සමානව සිහින් වී සිත සමාධිගත වේ. ඊටමත් සියුම් හුස්ම රැල්ලට අවධානය යොමු කළ විට හුස්ම සම්පූර්ණයෙන්ම නොදැනී හුදකලාව අත්විඳී. මේ විනාඩි කිහිපයක් ඇතුළත සිදුවේ. එක්බිති වරින් වර සිතේ ලීන වීම නැවත සියුම් හා එම දැනීම් ගැඹුරු හුදකලාව ශරීරේ කඩා වැටීම් අධික තිගැස්සීම් ශබ්දයක් සමග තිගැස්සී අවදිවීම කය නොදැනී යාම ශරීරේ පුරා යන ඇඟ කිලිපොලා යෑම වගේ දැනීම් හමු වේ. සමාන දැනීම් හමු වේ නොසැලී සතිය පමණක් පවත්වාගෙන යාමටත් සමාධිය නැතිවීම ආධික එපා වීම පාළුව නීරස හොන්දු මාන්දු ගතිය සියුම් වේදනා අධික වේදනා භාවනාව එපා වීම හා විටක වැලට ගලා එන සිතුවිලිද සමග නොගැටි ඒවා ආශිර්වාදයන්සේ සලකා ජය ගැනීමටත් වහන්සේගේ කම්ඨාන් ධර්මදේශනා හා සාකච්ඡාවන්ගෙන් මනාව ඉගෙනගෙන ඒවා ප්‍රායෝගිකව අත්විඳිමි ඔබ වහන්සේ දේශනා කළ පරිදි මේ දහස්වර ප්‍රගුණ කරමින් මාර්ගයේ ගමන් කිරීමට විරිය වඩමි. මට මෙම මාර්ගයට යොමු වීමට සීඩි තැටි හරහා මග පෑදූ පර්ත් නුවර සිටින මගේ කල්න මිතුරාට පුණ්‍යානුමෝදනාවට මේ අවස්ථාව කරගනිමි. අතිපූජනීය බුද්ධ පුත්‍රයාණෙනි, ඔබ වහන්සේ අප වෙනුවෙන් වෙහෙසි කරගෙන යන මෙම මහඟු ධර්ම සේවයට අප කෙසේනම් කෘතගුණ සලකම්ද? අටලෝ දහම් හමුවේ නොසැලී සිටින ඔබ වහන්සේගේ සේවය තව চিරාත් කාලයක් දහම් පිපාසයෙන් සිටින උන් සඳහා යොමු වීමට සියලු ධෛර්ය ශක්තිය හා නිදුක් සුව ලැබේවා මා මේ සසරේ කළ සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු අපි යන ඊගා ප්‍රශ්න ගෞරවනීය කමඨානාචාර්ය ගු ස්වාමීන් වහන්ස විතක්ක සන්තාන සූත්‍රයේ වැදගත්ම කොටස 17 වන දින ධර්මදේශනාවෙන් කියුණා. ටිකෙන් ටික තේරෙනවා. ටික ටික තේරෙනවා. එහිදී එහිදී පංචමෝකාර පංචවෝකාර භව පිළිබඳව සඳහන් වුණා. ඒ පිළිබඳ විස්තරයක් දැනගන්න කැමැතියි. පහදා දෙනමින් කන්නාවෙන් ඉල්ලා සිටිමි. සම්මා සම්බුදු සරණයි. ඊළඟ කාණාව මදුපිණ්ඩික සූත්‍රයේ මන ප්‍රපංච දහම සංඥාවක් ප්‍රපංචනය කිරීමේදී ඒ සඳහා අතීතය සහ අනාගතය සම්බන්ධ වන්නේ සම්බන්ධ කරගන්නේ කෙසේදයි දැන ගැනීමට කැමැතියි. උදාහරණයක් ලෙසින් දේශනා කරන්නේ නම් මතක තබා ගැනීමට පහසුයි. කණ්ණායම් මේ පිළිබඳ සලකා බලන මෙන් ඉල්ලා සිටිමි. සම්මා සම්බුදු සරණයි. ඒ භවයේ එක එක මට්ටම් වලදී ඕකාර කියලා කියන්නේ ආකාර කියන එක පංචාකාර බව ඒක එක ආකාරයක් තමයි ගහ ගහ වැවෙනවා නමුත් එයාට රූප බලන්න බෑ ශබ්ද අහන්න බෑ ගඳ බලන්න බෑ රස බලන්න බෑ වර්ධනයේ තියෙනවා බෝ වීම ඒ ටික පරිසරයට අනුවර්තන වීම තියෙනවා සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා ඒ වගේදී රූප පේන්නේ නෑ ශබ්ද ඇහෙන්නේ නෑ අනික්කව ටික තියෙනවා මේ මනුස්ස ලෝකෙත් තමයි ඒ ටික ඔක්කොම ලැබිලා තියෙන්නේ ඒක ඒක පැත්තකට ප්‍රතිලාභයක් නමුත් ඒව ඔක්කොම කාමයට ගියොත් ඒක කෙලිම අපා මාර්ගයක්. ඒක නිවනට යොමු වුණොත් ඉක්මනට නිවන් දකින්න ආධාර උපකාරක වෙනවා. ඒ නිසා ඒ තමලඟ තියෙන සියලුම සංවේදී ඉන්ද්‍රිය වල කියනවා ප්‍රසාද රූප කියලා, උපයක් කියලා. අනේ උපය නිසා පරිසරට සම්බන්ධ වෙනවා බොහොම උත්සන්න වාසන්නව. ඉතින් මනුෂ්‍ය භවයේ විදිහට පංචවෝකාර භවයක් විදිහට තමයි සඳහන් කරන්නේ. දෙවෙනි එකේදී මදුපිණ්ඩික සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම මේ සංඥා ස්කන්ධයට සම්බන්ධ කරලයි විස්තර කරන්නේ අපි මේ සම්පූර්ණ ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන නැත්නම් මමික් ඉන්නවා බාහිර ලෝකයක් තියෙනවා කියන දෙකම හුදු සංඥා දෙකක් විතරයි ඒ සම්බන්ධතාවයත් කවදාකවත් සත්‍ය සත්‍ය හම්බෙලා කරන සම්බන්ධයක් නෙවෙයි හිතලුවක් මත කෙරෙන සම්බන්ධයක් සංඥාවක් නැත්නම් සංඥාවල තියෙන sannivedanayak මෙතන තියෙන්නේ ඉතින් අපි හඳුනාගත්තොත් හීනයකින් නැගිට්ටා වගේ තේරෙන්න පටන් ගන්නවා මොන පටලවිල්ලක්ද කියලා. ඒ නිසා අපි වර්තමානයේ ආස්වාස කරන වෙලාවේ මේක ආස්වාසි කියලා දැනගැනීමේ සංඥාව ඒකාන්තෙම පරණ වෙච්ච සංඥාවක්. අතීත සංඥාවක් නැත්නම් අපිට අඳුරන්න බෑ. ඒ වගේම ඒක ඉවරලා දැන් ඊගාවට ප්‍රසවාසය කියලා දැනගන්නවනම් ප්‍රසවාසය බව දැනගන්නේ අතීත ස්මෘතියත් එක්ක සංසන්දනය කළ නිසා සංඥාව කියන්නේ මැරිච්ච ධර්මයක්. ඉතින් අපි වර්තමානයේ පේන ආස්වාස් ප්‍රසවාසයේ තියේදී හඳුනා ගැනීම පමණින් හඳුනා ගැනීම සලකුණු තබා ගැනීම පමණින් අපි ඒක කුණු කර ගන්නවා ඉහෙඳ තියා ගන්නවා ඒක මේ පිලුණු කර ගන්න. පිලුණු වෙච්ච දේ විතරයි මතකෙට යන්නේ. ඒ වෙලාවේ පේන මේ ධර්මතාවය ආස්වාසය ප්‍රසවාසය අපිට අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට ඩිකෝඩ් කරන්න නැතුව එහෙම නැත්නම් ඒක වෙන සංඥා ක්‍රමයකට දාන්න නැතුව ඉතින් සංඥා ඒ නිසා අන්තිමට සියල්ලට වැඩිය පාලනය කරන අධිකාරී ශක්තියක් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුජානකගේ සඳහන් කරන යමක් දිහා බලලා ඒකේ සංඥාව ගෙවෙනකම් බලා හිටියොත් අපිට පේන්නේ ඒ දේ නැති වුණා වගේ. මොකද ඒ තරම්ම ඒ දේත් එක්ක ගනුදෙනු කරලා තියෙන සංඥාවත් එක්ක විතරයි. ඒ නිසා අපි ඊට එනවා වේලාවක න සංඤ සංඤී නෝපි අසංඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පපච්ච සංකා භාවනා දෙනවා න සංඤ සංඤ මේ ලෝකේ තියෙන විදිහට ඥාන පිරිමි සංඥාව යනවා අපේ. නොපි විසඤ්ඤේ ක්ලාන්ත වෙන්නෙත් නැහැ. නසඤ්ඤ සංඤී නොපි අසඤ්ඤ තලයකට යනවත් නෙවෙයි. හැබැයි හොඳට තියෙනවා කිසිම නිමිත්තක් නැතුව අරමුණක් නැතුව සංඥාවක් නැතුව සතිය තියෙනවා. මෙතෙක් තිබුණේ අපි හැමදාම සතිය තියෙන හැම වෙලාවෙම ඒක සංඥාවක ඇසුර. ඉතින් බුදුරජාණන් සඳහන් කරනවා යම් තැනකදීම මේ ලෝකේ සංඥාවක් නෙවෙයි නම් අසඤ්ඤයටපත් වෙලත් නැත්නම් විසඤ්ඤ වෙලත් නැත්නම් එහෙම සංඥාවක් තියෙනවා. එතනදී රූප කියන දේ හිටින්නේ නැහැ. රූප නැහැ. රූපෙන් සමුගත්තට පස්සේ තමයි මේ සංඥාවට එන්නේ. සංඥාවට යනකොට රූපේ නැහැ. ඒක නිසා අපිට මේ විදිහට ආස්වාද ප්‍රසවාස ගෙවුනට පස්සේ උත්සාහ කළ බැලුවට ඇඟ තියනවාද කියලා අර කියන හැඩේ අර කියන මේ ආකාර සංඥා මොකුත් නැතුව යනවා. ඒ නිසා ශරීර ආසාව බහුල කෙනාට ඒ සංඥා දිවි යනකොටම ඇඟ නැතුණා මම නැතුණා ජීවිතේ නැතුණයි කියලා පුදුමාකාර බයක් වෙනවා. ඒකට අසත්පුරුෂකම කියලා බුද්ධ ජානසේ සඳහන් කළා තියෙනවා. එහෙම නැත්නම් අසත් ධර්මයේ වෙන්නේ ඒ නිසා භාවනා කරනකොට මේක මේ නැති කරන පැත්තට යනවා කිව්වට අපි මේ ඇති දෙයක් නැති කරනවා නෙවෙයි නැතයි ඇති කියලා හිතාගත්ත සංඥාවක් නැතිවීම විතරයි වෙන්නේ. ඉතින් ඒක මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන සංකේත ගුරුත්වාකර්ෂණය නැත්නම් ගෙනිච්චා වගේ පුදුමාකාර බයලවනවා. අපි මුළු ලෝකෙම ආරක්ෂාව පිණිස හදලා තියෙන දන්න කට්ටියක් එක වට කරගෙන ඉන්න එක තමයි. දෙමුදෙන්සේ කියනවා දන්න කට්ටියම තමයි දුකට හේතුව කියලා. ඉතින් වැඩියෙන් වට කරගත්තොත් වැඩියෙන් දුකයි. බොහොම සරල සමීකරණයක් තියෙන වීජගණිතමය සමීකරණයක්. කිසිම දෙයක් නැතුව ඉන්න පුළුවන් කියලා මැරෙන්න ඉස්සෙල්ලා දැකපු මිනිහට කියනවා තොප්පටන් එපා නම් එක වාරයක් කපා අපිට දහස් වාරයකට තොපව එපා කියලා යනවා. ඉතින් කියනවා මේක හරි අකරුණාවන්තයි සමාජශීලී නෑ මේ සාමයට බර නෑ සමාදානයට බර නෑ කියලා. ඔය මොන සාමයක්ක සමාදානයක්වත් මරණ මොහොතට අපිට සරණක් දෙන්නේ නෑ. ඒ නිසා ජීවත් වෙනකොටම සියල්ලෙන්ම සමුගන්නේ. සමු ගණ්ඩ ගණ්ඩ අපි බුදුහාමුදුරන්ට සමීප වෙනවා. ධර්මයට සමීප වෙනවා, සංඝයාට සමීප වෙනවා, සීලයක තියෙන වටිනාකම තේරෙනවා. ඉතින් ඒක නිසා ඒ ඈත් වීම, ඒ ගිවන් වීම ඔය කවුරු කැමති උනත් නැති උනත් බොහෝම සුළු වේලාවකින් වෙනවා. ප්‍රශ්නේ තියෙන කට්ටියට ඒක ප්‍රශ්නයක්. කෙලස්ටින්ක ගියාට පස්සේ පුදුමාකාර ප්‍රශ්න ඇති කරගන්නවා. පුදුමාකාර සැක ඇති කරගන්නවා. පුදුමාකාර අභියෝගයක් කරගන්නවා. ඉතින් ධර්මයට බැස්සනම් ඉක්මනට බලාපොරොත්තු වෙනවා යනවා. මම ලෑස්තිද ඒකට? මම ඒකට සූදානම් ශරීරයක් තියනවාද කියලා බැලුවොත් යන්නේ ඇතයි කියලා හිතාගත්ත සංඥාවක් මිස වෙන වෙනස් වෙන මේක දෙයක් නෑ. ඒක හරියටම බුදුසසුන කියනවා මේ සංඥාව නැතිවීම වස්තුවේ නැතිවීමක් වගේ. මනුෂයාට. ඉතින් ඒක නිසා ඒක පුරුදු කරලා තේරුම් ගත්තොත් අපි ඇත්තටම බැඳිලා තියෙන වස්තු වලට නෙමෙයි වස්තු පිළිබඳ තියෙන සංඥාවට ඉතින් ඒකෙන් අපි ජීවත් වෙන්නේ හීනක බව, ජීවත් වෙන්නේ මිරිඟුවක බව, ජීවත් වෙන්නේ මායාවක බව, ජීවත් වෙන්නේ කාගේදෝ ආවේශක බව තේරුම් ගත දවසේ වෙනවා අපි කාගේ බැලියොද කාටද මේ කඹරන්නේ කාටද මේ දාසකම් කරන්නේ එනතම් මගේම න්‍යාය පත්‍රයේත් මේ වැඩ කරන්න කියලා අභියෝග කෙරුවොත් ලොකු අසන්න තත්වයකටපත් වෙනවා. නමුත් ඒක ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. මම මේ කාටද මුදී දිවා රාත්‍රී මහන්සිලා මේ වැඩ කරලා අන්තිමට මරණ මොහොතදී මොනවද මට ඉතුරු වෙන්නේ මොකද්ද මගේ න්‍යාය පත්‍රය තන්නේ කර කාමයට විතරයි මේක නිසා තණ්හා දුතියෝ පුරිසෝ හැම පුරුෂයෙකුටද දෙවන්න වෙන්නේ තෘෂ්ණාව අපි මේ හැම දඟලිල්ලකම සාධාරණීකරණ වෙන්නේ තෘෂ්ණාව. ඉතින් එහෙම දෙයක් ලැබෙනවා නම් බුදුරජාණන්සේ සතුටු. එහෙම ලැබෙන දෙයක්වත් නෑ. අපි මේ තෘෂ්ණා කරලා දින්නේ සංඥාවකට. ඇතැයි යන හැඟීමකට දැනීමකට ඒ නිසා ඒකේ දුර්විම වස්තු දුර්විම හා තරමට අපේ හිත පටලවාගෙන තියෙන්නේ ඒ නිසා හොඳට හයියත් තියේදී හොඳට සීලක පිළිట్లా හොඳම ලෑස්තියෙන් ගිහිල්ලා සංඥාව දුරු වෙනකම්ම විරංජනේ වෙනකම්ම බලන්න පුළුවන් නම් ඒකට සූර වෙනවා කියලා කියන්නේත් නෑ වීර වෙනවා කියලා කියන්නේත් නෑ ධීර කියලා කියන්නේ සූර වීර ධීර ඒ දේ Taman විහිම්ම කරගෙන ඒක ලබාගත් ලකූ ජයග්‍රහණක් විදිහට ගිය මිනිසයා කිසි කෙනෙක් මත පිහිටන්නේ නැති කිසි කෙනෙක් මත රඳාපවතින්නේ නැති සරණයක් නැති නිස්සරණ සරණයක් නැති දැන් තමයි නිස්සරණ කියන්නේ නිස්සරණයකටපත් වෙනවා. මුති ඒක බරපතලම අපහසුව තියෙන සංඥාව ඒකට හොඳටම ඒක කැපිපේන තැන තමයි මේ සංඥාවත් එක්ක වැඩ කරන හැම වෙලාවෙම මනස පුදුම විදියට ෂටකම්පාන. මායාවී ගති පානවා. පුදුම විදිහට වංචනිකයි. ඒ වෙලාවට මේ හිත දෙන ගොඩ පෙර දෝරුකන් ටික සංඥාවත් එක්ක වැඩ කරනකොට පුදුම විදිහට හොරා ගැමෙන් පේන අහන ටිකක් තියෙනවා. ඒ ටික ලස්සන බුදුජානනාංශය දැකලා ඔබ මෙතෙන්ට කීච්චුනොත් උඹට මෙන්න මේ මේ යෝජනාවේ මේක කරන්න හිතේ මේක කරන්න හිතේ මේවට තමයි විදර්ශනා උපක්ලේශ කියන්නේ. නැත්නම් වංචනික ධර්ම කියන්නේ කියලා ඒ යෝගාචර තේරුම් ගත්තොත් භාවනා නොකරන කිසිම කෙනෙකුට වෛර කරන එකක් නැහැ. ඒ මිනිස්සු 100 100ක්ම ඉන්නේ ඒකනේ. අනුන් රවට්ට ගත්තොත් කොහොම හරි කරලා එච්චරයි. මුළු ලෝකෙම තියෙන එච්චරයි. මොනව නැතුණත් කමන්නේ අනුන් රවට්ට ගත්තොත් එච්චරයි. ඒකට කියන්නේ අවස්ථාවාදී කියලා. ඒ නිසා බුදුජානනාසි කොඹට කවුරුවක්වත් රවට්ටන්න බෑ. උඹ උඹ රවට්ට ගන්න නැතුව. ඉස්ලාම උඹ රවට්ටගෙන තමයි තියෙන නිසා අන්නේ ඒ රැවටිල්ල නැතුව ඇති හැටියට කියන දේ කරන කරන දේ කියන ඇති හැටිය දකින්න පුළුවන් තත්වයේදී සංඥාවට කිසිම ආසනයක් නැහැ. සංඥාවට කැබිනට් එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැ. සංඥාව ඇවිල්ලා උජාර විදිහට එන්න හදනවා කියනවා නෑ. අපිට සෝබනයක් ඕනේ නෑ. ප්‍රകൃතිය බලමු. ඇති හැටි බලමු කිව්වහම මේකෙදි බුදුජානකේ සංඥාව උදුරවන්නේ සංඥා හොඳුවට පట్టල කරලා ඉවර වෙලා. සංඥාව පట్టල කරන්නේ අපි විතක්කය හරහා මෙනෙහි කිරීම හරහා. ඒකල ඒකෙන් මේක ගලවලා දානවා. ඉතින් ඒක හරියමාරු විස්තර කරන්න ගියාම මුලින් කියපු ටිකට පස්සේ ටික සම්පූර්ණ හුරස් වෙනවා. සංඥා වැඩ. ඒක නිසා මේ වංචනික ධර්ම, ෂඩ ධර්ම, මායාවී ධර්ම නැතුව ආර්ය විවහාරයෙන් කිව්වොත් සම්මත ලෝකෙට තේරෙන්නේ නැහැ. සම්මත විවහාරයේ ගිහිල්ලා සංඥාවේ මායාව අල්ලලා දෙන්න බෑ. ඒ නිසා ඊතරදී භාෂා විවහාරයේ පුදුම විදිහට තියෙන නිසා එක බණකින් එක රැයකින් මේක කරන්න බෑ. අපි එකම දේ හතර සැරයක් කරලා කරලා දිගට පරිේෂණ කරගෙන ගියොත් විතරක් තේරෙනවා මේ වෙස් පෙරලිය. සම්මතයේ ඉඳලා පරමාර්ථයට වචන පෙරලෙන හැටි සම මේ සම් මේ සංඥාවල තියෙන වෙස් පෙරලි අපේ හිතම මේ සත්‍ය දැක් ගන්න අකමැතිකම අපේ හිතම හොරාගියම්මෙන් පේනහන ගතිය අපේ හිතව දුකට කැමැති ගතිය බටේ ලෝකේ කියනවා සෑඩිස්ටික් ඇන්ඩ් මැසජිස්ට් කියලා අනුන්ට දුක් දීම සහ තමන්ට දුක් පමුණවා ගැනීම තමයි අපේ එකම විනෝදාංශය. බුදුදෙනා ශේකර කිව්වේ කාම අත්ති කිලමතාණියෝගය කියලා. ඒක ලොකු විනෝදාංශයක්. මේ හිට්ලර්ගේ තිබිච්ච ප්‍රධාන විරෝධාංශික තමයි අනුන්ට ලේ පිට වද දෙනවා දකින්නේ. මේ හිට්ලර් හැම කෙනෙක් තුළම ඉන්නවා. රුසියාවේ මේ ජර්මනි හිටපු හිට්ලර් නෙමෙයි. හැම කෙනෙක් තුළම හිට්ලර් ඉන්නවා. ඉතින් මේ තුලින් අපි අපේම දුක හදා ගන්නවා. මේ සංඥාවෙන් වසා ගන්නවා. මේ දුකාවේ හතුරට. හතුරගේ දුක මට සැපක්. මේ විදිහට සංඥාව හදාගත්ත පස්සේ ඕන කෙනෙකුට ගහලෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට අඟුලිමාලෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙව් තියේදී අපි මොන සුද්ධවන්තකමක් ගැන කතා කරනවා. අපේම තියෙන මේ චපල වංචනික ගති නිසා සංඥා ප්‍රදේශයට යනකොට sannivedanaya කියලා කියන්නේ ඒකාන්ත වසක්. sannivedana කරන හැම තැනදීම පටලෙනවා. යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා තමයි කියන්නේ. එච්චරයි. ආයෙ වෙන මොකක්වත් නැහැ. ඒකයි බුදුරජාණන්සේ ඉස්සරහට ගියාම වෙන sannivedanayaත් අපි මේ සාමාන්‍ය දවසේ වෙන sannivedanayaත් අතර සංඥාව වැඩ කරන හැටි බලනකොට මේ ලෝකයාට තෑගි දෙන්න වටිනවා මේ ගත කරන ජීවිතේට. මෙච්චර අනාගෙන මෙච්චර පටලවාගෙන ඒකම සාධාරණීකරණය කරගෙන ඒකම මූලධර්ම හදාන දර්ශන හදාගෙන පැහිය වෙන්න හදන හැටි දකින්නකොට අර ගොමුකුරු මිනිහා ලොකු ගොම්බෙට්ටක් අරගෙන පස්සෙන් පස්සට යනකොට ඇති වෙන හැඟීම තමයි එන්නේ ඌට ලොකු ලාභයක් හම්බෙලා තියෙන්නේ. ඒක උඩ තියාන පස්ස උඩ තියාන පස්සෙන් පස්සට යනකොට ඒ වගේ තමයි මනුස්සයාටත් සංඥාව පටලවා ගත්තට පස්සේ ලොකු ගොම්බෙට්ටක් හම්බෙච්චාම ලොකු නම්බු නාමයක් ඒක වෙනස මේ සංඥා වෙනස එක ජීවිතයක් ඇතුළත කරන්න බෑ කියන එක තමයි ලෝකයාගේ දුන අදහසින් බුදුහමරෝ පෙන්ලා තියෙනවා. පුළුවන් කැමැති කෙනාට සියල්ල පාවා දෙන්න කැමැති කෙනාට ඒක කරගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් දැන් හිස්තැනක අපි ගියා කියලා අපි නිතරම යනවනම් ඒ හිස්තැනක් සංඥාවක් වෙන්නේ නැද්ද? වෙනවා වෙනවා. ඒ හිස්තැන දිගට ඉස්සරහට යනවා. ඉස්සලාම අපිට පෙන්නන්නේ අපි එතනදී රූප නැති වුණාට සංඥා නැති වුණාට නිමිති නැති වුණාට අරමුණු නැති වුණාට සතිය පවත්වන්න පුළුවන් කියලා. අපි ජීවිතේ මෙතෙක් නොදකපු ඔය බ්ලැක් හෝල් එක පෙන්නවා. ඒක නැතුවනේ අපි චිත්‍රය ඇඳගෙන හිටියේ. දැන් බේනෝ නෑ නෑ ඒක බොහොම සරල දෙයක්. ඒකත් මේ ඇති කියන ආස්තික ප්‍රඥප්තියට සාපේක්ෂව නාස්තික ප්‍රඥප්තියක් තියෙනවා. අපි දකින්න කැමතින තුනට ඒකත් ලෝකේ தත්ත්‍ය தත්වයක්. මේක නිවන නෙමෙයි. සාපේක්ෂව මේ රණ්ඩු සරුවල් කරන ඊර්ෂ්‍යා කරන රෝධමාන කරන ලෝකෙට වැඩිය ඒ ශූන්‍යතාවයේ පිරිච්ච ගතියක් තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනවා. සාසනික ගතියක් තියෙනවා. හැබැයි කවුරුත් එක්ක රණ්ඩුවක් නැහැ. මගේ වචනේ කියනවා ඒක නිතරම ජයක්. වෝක් ඕවර් එකක්. කවුරුත් නැහැ ෆයිට් එකට. ඔක්කොම ෆයිට් එක තියෙන්නේ කක්ක ගොඩේ. ඔක්කොම ෆයිට් එක තියෙන්නේ රූප ලෝකේ. ඉතින් අපි රූප ලෝකෙත් ඉඳලා ආ හොඳයි ටටා කියලා පොඩ්ඩකට අරයට ගියාට පස්සේ වෙනවා මේ හරි පලාතක පේන කවුරක්වත් නැහැ. නිතරම ජය තියෙන්නේ. හැබැයි අපිට ඕන කරලා තියෙන්නේ ෆයිට් එක. අපිට ඕන කරලා තියෙන්නේ උරුට්ටු. අපිට ඕන තියෙන්නේ ඔට්ටු වෙලා ඉන්නේ. ඉතින් මොකද කරන්නේ? ඒක නෙවෙයි නිවන. ඒක මේකට සාපේක්ෂව මෙලෝ වශයෙන් මේ අඹදරුවන් රකින්න ගම යුතුයකම් ඉෂ්ට කරන ගම ගෑනු වුණත් පිරිමුණත් කරන්න පුළුවන් දෙයක් බවයි පෙන්වන්නේ. ඒක බුදු දඥාන්සේ විතරක්ම වෙන්නපු දෙයක්ුත් නෙවෙයි. අනිකුත් නිකායවලත් තියෙනවා ඒක. නමුත් ඒක ඒක සාපේක්ෂව තව ඉදිරි ඉදිරි මේකත් එක විදිහක සංඥාවක් කියලා ඒකත් සංඥාවක් නෙවෙයි කියලා ආනන්ද හඳුරු අහනවා. ඉතින් කියනවා ඒකටත් කියන්න තියෙන සංඥා කියන ව්‍යවහාරයම තමයි නැති සංඥාව කියලා කියන්නේ. නැති කැවුම් කියලා කතාවක් තියෙන අර අනුරුද්ධ හඳුරන්නේ. කැවුම් වල නැති භාවය. ඒකටත් කියන්නේ තියෙන කැවුම් කියන වචන පාවිච්චි කරලා තමයි. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය දිගටම වැඩිීමේදී එක්තරා අවස්ථාවක හුස්ම ගැනීම හෝ පිටවීම නොදැනෙන අවස්ථාවක් වෙයි. ඉන් ඔබට කුමක්ද? ප්‍රපංච යන්නේ නදාස් කරන්නේ කුමක්ද? ඔබ වහන්සේට চিරාත් කාලයක් නිරෝගීව මේ මා හැඟි කාර්ය කිරීමට ශක්තිය ලැබේවා. මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හැම හැම දවසෙම දුසින් ගන්න. මේ ප්‍රශ්නේ එනවා. දැන් ඉතින් දවස් හතක් පහක් භාවනා කරාට පස්සේ ඕක සැකකරන එක තමයි ඉතින් ගාවට තියෙන වැඩේ. අපි මේක දිග මේකට හුරු වෙන්න ඕන මේක අපි මෙතෙක් කල් අරගෙන ගිය දේවල් තියෙනවා කියන එකට විකල්පයක් ඒ හුරු කරන්න ඕන කියන එක මේ භාවනා හරහාම එන එක සාකච්ඡා කරලම සුද්ධ කර ගන්න ඕන. ඉතින් මෙතන තියෙන්නේ අරමුණක් නැතුව ඉන්න පුළුවන්. නිමිත්තක් නැතුව ඉන්න පුළුවන්. රූප නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සතියකට බාධාවක් නැහැ. ඒක අනිමිත්ත සමාධිය කියලා මේකට කියනවා. නිමිත්තක් නැති සමාධියට යන්න පුළුවන්. ඒක ඇත්තටම නිමිත්තක් තියෙන සමාධියට වඩා හොඳයි. ඒක නිසා ඒකට හුරු කරනවා කියන එකට මේ යටින් තියෙන අකමැත්ත තමයි මේ ප්‍රශ්නේ. ඒක ඉදිරිපත් වුණත් ඒක සැක කරනවා. ඒකට මම මොකද කරන්න ඕන කියලා මේ නොකිය අභියෝගයට ලක් කිරීමක් කරනවා. ඒ යට කියන්න ඕනේ නෑ නෑ අභියෝග කරන්න එපා. ඔකට සාදර වෙලා පුළුවන් තරම් gedara කරගන්න ඕක. Taman gedara ගියා වගේ කරගන්න. එතකොට Taman තේරෙයි. ඒකට ගියාට පස්සේ කිසි ගැටුමක් ආතතියක් මොකක්වත් නැහැ. ඊට පස්සේ හම්බ කරන්න ඕනෙත් නැහැ. තරගෙන් ජය ගන්න දෙකුත් නෙවෙයි තරගෙන් හම්බෙලා තියෙන්නේ. මේකට කෙනෙක්ම් කරන්න එපා. මේ කෙනෙක්ම් කරන්න නැති වෙන්න ලෑස්තිලා යන්න ඕනේ. එහෙම නැත්නම් ගියාට පස්සේ පයින් ගහන්න බලන්න. මූණට කියලා ගහන්න හදනවා. උණු වතුරක් කරන්න හදනවා. ඒක තමයි මේ සැකයක් මාර්ගයේ ප්‍රශ්න මාර්ගයෙන් එන්නේ. ඉතින් ඒක නිසා සරුවචනanse කතා කරනවා මේ தત્ත්වේ වචන කතා කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව බලන ඉන්න. ප්‍රපංච කරනවා කියලා කියන්නේ විවිධ පැතිකඩ වලින් වාග් බහුල්‍යයකටපත් කරනවා. අති අලංකාර සාහිත්‍ය කියලා කියන්නේ අතිශෝක්තිය කියලා කියන්නේ ඒ සේරම තියෙන වචන තමයි වාග් බහුල්‍ය පුංචිට කෙටියෙන් කියන්න ඕන දේ වටවලල්ලි කියන. ඒකට කියනවා ප්‍රපංච කරනවා කියලා. ඉතින් ඒක අපේ තේරවාදීන් සම්පූර්ණ ගිලිහිච්ච වචනයක් වඩපත් වෙලා තියෙනවා. හොඳ වාසනාවට වගේ මහායානේ ඒ කොටස විතරක් විශේෂණය කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ පැත්ත දන්නේ නැත්නම් මේ මහායානේ කරලා තියෙන විශේෂ ගතිය තේරවාදී මේක හල්ලා තියෙනවා. මොකද අටුවා යුගයේදී දිරව ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා මේක. අටුවා යුගයේදී මේකේ තියෙන ඒ සූක්ෂම භාවය නිසා ඒක පැත්තකට දාලා තියෙනවා. නමුත් ඒ තේරවාදයේට ප්‍රතිපක්ෂ වගේ නැගිහිරපු නැත්නම් විකල්පයක් වශයෙන් නැගිටව මහායානේ උද්දටම විශේෂණය කරලා පෙන්නනවා ප්‍රපංචකරණය. ප්‍රපංචකරණය කියන්නේ මේ short to the point නෑ. අරහෙම්මෙන් වට කර කර අඹරව අඹරව අලංකාර සාහිත්‍ය දාලා කතා කර කර ඉන්න. ඉතුරු වෙන්නේ මොකද්ද? සත්‍ය sannivedana වෙනවා වෙනුවට අලංකාරයක් විතරයි ඉතුරු වෙන්නේ. සෝබනයක් විතරයි ඉතුරු වෙන්නේ. ආලවට්ටමක් විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒක අපි අද දක්ෂකමක් කියලානේ හදන්නේ. අපි මේ පුරුදු කරන්නේ සාහිත්‍ය සම්මාන දීලා තොරන් ගහලා වෙසක් කූඩු තොරන් පවත්තලා ඉතින් යම මේ කාම බුදු ගුණ ගායනා තරඟ පවත්තලා කණ්ඩායම්ගෙන්ලා කෙල්ලෝ නටවලා ඉතින් පිට ඇහිදෙනවනේ. ඊකනේ අපි බුද්ධහම කියලා කරන්නේ. ඊට පස්සේ ප්‍රපංච කියන එක ඉගෙන ගන්න තම්බියෙක් ගාවට යන්න වෙනවා. ඕ අයියා එන්න අපි හොඳට තමයි දන්නවා අපි ගිහලා දෙන්නම් කියලා. ඒත් බලන්නකො ඒටන්ට මොකද වෙන්නේ කියලා. අපේ කට්ටිය ප්‍රපංච කරනවා බුලුවන් තරම් ආගමක් හදාගන්න. අර මිනිස්සු දකින්නවා මේ අපේ අල්ලා නබිනායකතුමාවත් දන්නේ නැති එකක් බුදුහාමුදුර කියලා තිනවා මේ සෝබනේ එපා. අනවශ්‍ය වක් බහුලේ එපා. බුලුවන් තරම් මොවින් නැගොන මොවින් නොබැන කාගෙන හිටපන්. ළඟදී මම අහගෙන හිටියා මුස්ලිම් මිනිස්සු දෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ විස්තරයක්. මුස්ලිම්වරුම මුද්ද ප්‍රසිද්ධ හොඳ උගත් 15000ක් විතර ඉන්නවා. යකින 29 වෙනි වගන්තියේ බුදුරජාන් වහන්සේ මෙහෙම දේශනා කළා තිබුණා මෙහෙම කෙනෙක් එනවයි කියලා තිබුණා බලන්න ඒ ඒ ලකුණු මෙහෙම නේද යා නෙවෙයිද නබිනායකතුමා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා ඕගොල්ලෝ දන්නේ අපේ අපේ නබිනායකට තමයි කියලා තියෙන්නේ දැන් බෞද්ධයෝ බලා ඉන්නවා බුදු මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකම් තම්බිලාට ඇවිල්ලා ආගමකුත් පිළිතුරලා ගිහිල්ලත් යන්නේ ඒක දිහා බලනකොට පේනවා අපේ බෞද්ධයෝ මේ බුද්ධ ආගමක ත්‍රිපිටකයේ පොතක් කියවන්න ගියාම බයත් අර කුරාන්ට මෙච්චර කරු කරන තම්බි මිනිසයා ඒක ඉගෙනගෙන ඒ මිනිසුන්ට කියලා දෙනවා බුදුරජාණන්ස කොච්චර ලස්සනට මානව දයාව කියලා දීලා තියෙනවා. කොච්චර ලස්සනට ප්‍රායෝගිකත්වය කියලා දීලා තියෙනවද කියලා. ඒට අනිද්දා වෙනකොට ගෙන්නන්න වෙන්නේ ඉම්පෝට් කරන්න වෙන්නේ අරාබියෙන් තමයි. කර්මස්ථානාචාර්යවරු. මොකද මේකේ ඉන්න කට්ටිය ජෝ කරලානේ. මේගොල්ලන්ට ඕන කරලා තියෙන මේ නැලවිලි ගවිනේ. ඉතින් ඒකට මුස්ලිම් මිනිසෙක් තමයි එන්නේ තලප්පා ගාල්වල පැත්තක තියලා දෙයි අපිට. ඒ නිසා කරුණා කරලා ඒ බුද්ධ ධර්මය මොකද්ද කියන එක තේරුම් අරගෙන ඒ ඇත්තටම අපි අසරණයි අපි අවුරුදු 2600 කට පස්සේ ආපු නිසා අපේ අර්ථ කතාවේදී සෑහෙන කොටස් හැලුණයි කියන එක තමයි කියන්න වෙන්නේ. නමුත් භාවනා කරන කෙනාට බුදුජානනාංශ කියලා දෙනවා ගරා වැටිච්ච ගියක් ප්‍රශංසය කරන්න ඕන නම් උඹට පුළුවන් පුළුවන් කැලරි ටික නැවත ගෙනත් තියලා හැඩේ බලාගෙන ඉස්සරහට මේකෙන් කඩන්න වැටෙනවා. මෙවනතු අපිට වෙන ලකුණක් ගන්න දෙයක් නැහැ. ඒ නිසා අපි ළඟ තියෙන මේ ධර්මතා ටික ගොඩනගන්න නැතුව අපි පොත කියවන්න ගත්තොත් ගුරුවරයා වඳින්න පටන් අරගත්තොත් 100 100ක් අදාක සත්‍ය ලබන්න බෑ. එකම සත්‍ය Taman අත්දකින්න දෙක විතරයි. අද භාවනා කරන කෙනෙක්ගේ අත්දකින්න දෙය කියලා ඇහුවොත් මොනවද අත්දැක්කේ කියලා ඒක නිකන් චෝදනාවක් වගේ පේයි. කෙනහිල්ලක් වගේ පේන. පෞද්ගලිකත්වයට ඇඟිලි ගහිල්ලක් වගේ පේන. ඉතින් ඒකට සංනිවිත නැහැ නේ හිටිටම. අපි එච්චර නිහතමානී නෑ. අපි එච්චර කැමති නෑ මේ පොඩි බබෙක් වෙන්න. ආශ්වාස කරනකොට මොන දත් දකින්න කියලා අහපුවම ප්‍රශ්වාස කරනකොට මොන දත් දකින්න කියලා අහපුවම ඒක නොකිය ඕන දෙයක් ප්‍රපංච කරනවා. කිව යුතු කාරණාව වටින් යනවා. ඒකට කියනවා ප්‍රපංච කරනවා කියලා. නිකන් අනවශ්‍ය බෝ කරනවා. වැඩේ වවනවා. වැඩේ අලංකාර කරනවා. ආලවට්ටම් කරන එක තමයි මේකේ විශේෂයෙන්ම වාග් බහුල්‍යයට තමයි ප්‍රපංචකරණයේ ගුරුසු අවස්ථාව. නමුත් ප්‍රපංචකරණය කියන්නේ හිතවිලි ගොජ දාන එක. ඒක අරකෙම සූක්ෂම අවස්ථාව. මම හිතන්නේ මට ඒක විස්තර කරන්න පුළුවන් කියලා concept and reality කියන ඥානන්ද සාංශිකේ පොත කියන්නේ ඒක කතා කරන ප්‍රපංච ගැන 33 වෙනි පිටුවට යනකම් වර්ණ ගන්නෑ. අර්ථකථනෙ දෙන්න යන්නේ උන්වහන්සේ කරන්නේ 33 වෙනි පිටුව දක්වාම ගෙනල්ලා පෙන්නනවා ප්‍රපංච කියන එක යෙදිලා තියෙන තැන්. ඒකල ඔබතුමා ගණ්ඩ අදහස ඔබතුමිය ගණ්ඩ කියලා ඉවර වෙලා කියන ප්‍රවේශමෙන් මම කැමති මෙන්න මේ අදහස දෙන්න කියලා මිසක්කා ඒ ප්‍රපංච වචනේ අර්ථකථනය දෙන්නකොටම අහුවෙලා ඉවරයි. ඒකේ තරම්ම සජීවී එතෙන් එතෙන් ගැලපෙන අර්ථකථනයක් සහිත එකක්. ඒ නිසා අපි ඒකට ඉඩ තියලා ওই ටිකෙන් සෑහීමකටපත් වෙලා ඉදිරියට යමු. ගෞණීය ස්වාමින් වහන්සේ පූර්ව ජන්මවලදී අප විසින් කරන ලද බලවත් වූ කුසල කර්මයන්ගේ හේතුවෙන් ඔබ වහන්සේගේ සෙවණේ අප්‍රමාණ සැනසීමක් ලබා ගන්නට හැකිව ඇත. එහෙත් ගිහි ජීවිතයේ අපාවට සිටින්නන් බොහෝ දෙනෙක් ධර්මයේ අසලකවත් නැත. එවැනි පරිසරයක් තුල පැනනගෙන ගැටලු මැද්දේ මෙම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා උපදේශයක් පතමි. එසේම අප ලබන මේ සැනසුම ඉදිරි පරපුරට ලබා දීම සඳහා සුදුසු පැලයක් රෝපණය කර ඇද්දයි බිම්සීම ගැන මාහට සමාවනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඉතින් ඒ වගේ පාපතර මිනිස්සු හොයාගෙන යන්න හෙට වෙනකන් කොච්චර ආසාවෙන්ද ඉන්නේ. ඒ මම ගියලාද? මම කියන්නේ ඇත්තටම ලෝකෙ එච්චර පාපතරයි කියලා. මොකද මම දැක්කේ නෑ මේක මම දැක්කේ ජොලි තැනක් කියලා. මම ගිහි දවලෙත් දැක්කේ ලෝකෙ ගැන හරිම ජොලි තැනක්. පැවිදි ජීවිතෙත් මට හරිම ජොලි තැනක්. ඒත් ඕගොල්ලොම කියනවා ඒක හරි පාපතරයි කියලා. දැන් හෙට කකුලක් උස්සගෙන ඉන්නේ ගෙදර යන්න. හදිස්සි. ඉතින් කියන්නේ ඉල්ලගෙන කරන පරිප්පුවක් මෙතන තියෙන්නේ කියලා. ඇද්දගෙන නාන්නේ. කොච්චර සත්‍ය වෙන්නවත් තමන් තමයි බෙදාගන්නේ. බෙදාගත්ත දේ රස දැනෙන්නේ, බෙදාගත්ත දේ බඩට යන්නේ, බෙදාගත්ත දේ දිරවන්නේ, බෙදාගත්ත දේ ඕජාව විතරයි යන්නේ. ඉතින් ඒක බදාගන්නේ ඇයි? ඇයි බදාගන්නේ? ඇයි බෙදාගන්නේ? බුදුනාද කියනවා මානවයට දෙන ප්‍රධානම අයිතිය තමයි ඒ දැන් තීන්දුව කරන්න පුළුවන්. ඒකට කියන පැවිද්ද කියලා. ඒ නිසා පැවිද්ද ලෝකේ තියෙන එක පැවිදි සංවිධානයක් පැවිද්ද කියලා ලෝකේ තියෙන්නේ කල්පාන්තර ගානකට බොහෝම පොඩි ඉඩයි. පැවිදි කියලා කියන්නේ මේ රාමඤ්ඤනිකාය පැවිදි වෙනවා, සියන්නිකාය පැවිදි වෙනවා කියන එක නෙවෙයි. මේ ගිහිබන්දර වලින් අයින් වෙනවා. හරිම ආසාවෙන් යන්නේ දැන් අපි නැති කාලේ මේ ගෙදර ඉන්නකොට කණ්ඩත් නැති වෙන්නේ නැති බොණ්ඩත් නැති වෙන්නේ ගේ අතු ගන්නත් නැති වෙති කක්ක හොදා ගන්නත් නැති වෙති රෙදි හොදා ගන්න නැති මම යනකම් ඉන්නේ කිය. ඒ මිනිස්සු බලන ඉන්නේ මේ නාකියෝ මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ අනේ තව දවස් දෙකක් ඉඳලා එනවා නම් හොඳයි කියලා ඒගොල්ලෝ එහෙ බයේ ඉන්නවා දැන්. ඇයි ආපු ගමන් වලිනේ. කොහේ හරි ගමනක් ගිහිලා ආපු ගමන් අම්මා අන්ලොක් කරපයිනේ. බලපං දරතික කේතන ලිපේ තියලත් නැහැ දරත් දාලා නැහැ මොකක්වත් නැහැ කියලා. ඉතින් අනිදාසේ තේවක් කරලා තිබ්බට පස්සේ මේක තේවක් කරලා නිවිල වැඩි එන්නකොට තව කරන්න තිබුණා කියලා බයි. ඒක දවසක් පෝරණෙත් දර නැහැ වතුර ලිසෙත් නැහැ කේතලෙත් නැතු නිකන් හිටියා. ඒක හොඳට ඊට පස්සේ කිව්වා දැන් මොකුත් නොකර බැනුම් ගන්නක හොඳයි අම්මයි. මොකද මොනවා කිරුවත් බයිනෝ. ඔයගොල්ලෝ ගෙදර ගියාපත් ඒ වගේ තමයි. එසේ ගෙදර මිනිස්සු දොඹතලෙන් කැවුම් වෙලා කනවා ඔයගොල්ලෝ යන්නේ නැත්තම්. දොඹතලෙන් කැවුම් වෙලා කන්න බෑ තීත්තයි. මේගොල්ලෝ හිතන්නේ මම තමයි ගම කරන බබා හාමි රාලහාමි මම නැතුව ගෙදර කට්ටියතු කණ්ඩක් බෑ බොණ්ඩක් බෑ කියන. බෝරු අපි එක එක පොට්ට chance අපි මේ ලෝකේ ඉපදුනේ අම්මගේ තාත්තගේ කාමරතියට. පටලව ගන්න එපා. මම වෙඩිමින් ඉපදිච්ච තව කෙනෙක් නැහැ ලෝකේ. අපි විහිං පටවගත්ත සංඥාවක් තියෙනවා. මම ගිහිවේ ඉන්න කාලේ ඒ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ ඇවිල්ලා මම ඒත් කතා කරලා කියනවා මේ හැම කෙනාම අපි හිතනවා අපේ ගෙදර මගේ පරිපාලනය නැත්නම් මගේ අර පරිමත නැත්නම් මේක පාවිච්චි කරන්න බෑ. ඊටසේ මිනිස්සයා හිතනවා මිනිස්සයා ලෝකගෝලේ උණුසුම මනින්න ඕනේ. පස සංරක්ෂණය කරන්න ඕනේ. භෝග වගාවේදී ඔක්කොම කරන්න ඕනේ කියලා. ඉතින් උ මිනිස්සයක අතහැරියොත් මොනවා වෙයිද ලෝකෙට? මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. කුකුළු කූඩු ටික කරන රස කියලා හොයාගෙන කයි. හරක් ගාල කඩාන කියලා දනකොළ ටිකක් කයි. ඒකල කිව්ව බොඩි අප්සෙට් එකක් කරනනම් අප්සෙට් යන්නේ ගෝල් ෆිෂ් කියන මාළුවාට දැන් බැල්ලු තනියම හොයන ගන්න මනුස්සත් එක්ක ඉඳලා ඉඳලා නාස්ති වෙලා ඌේ තරම්. අනිත් එකා පටපණුවා. ඔය දෙන්නට විතරක් පොඩි අප්සෙට් එකක් ඇයි අනිත් එකෙකුටවත් මොකොත් වෙන්නේ මෙන්න මේ කුණු හරපේට අපි manuss ලෝකේ කියලා හදාන අපි තමයි විවස්ථා හදාන්නේ අපි තමයි ලෝකේ පාලනය කරන්නේ අපිට තමයි රටයිති කියලා කියනකොට කැරපොත් එක්ක කතා කරොත් ඌ කියාවි මේක කැරපොත් ලෝකයක් කියලා ලෝක යුද්ධයක් කියලා මිනිස්සු මැරුණාට කරපොත්ත මැරෙන්නේ නැහැ. කරපොත්ත අන්තිමට මැරෙන සතා. එදාට මොකද කියන්නේ? කරපොත්ත කියේ අපේ විවස්ථාව විතර වැඩ කරලා තියෙන්නේ. මිනිස්සුගේ විවස්ථාව වැඩ කරලා නැහැ. එදාට කරපොතු ලෝකයක් කියන්නේ. ඒ නිසා අපි හැම තැනදීම ගිහිල්ලා අයියා වෙලා අක්කා වෙලා පෙන්නගෙන පෙනීපුම් බගන මවාපාගෙන හිටියට අපි නැති දවසේ ලෝකෙ මෙටදී හොන්දට යනවා. මොකක්වත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු පිරිනම් පාඩවත් මොකුත් උනේ නැහැ. ඒ නිසා ඔය ගිහිකම මහා ලොකු ආඩම්බරයට ගන්න එපා. ගිහිකම ආඩම්බරයට ගත්තොත් ඒක නරකකුත් නෑ. ගිහිකම හොඳයි. හැබැයි ගැනීම මෝඩයි. ගැනීම මෝඩයි. මොකද මේ රත්තරා යකඩ යකඩයක් රත් වෙනකොට අල්ලගෙන දනවා දනවා දනවා කියලා මැරෙන්න ගෑ ගහපුවම ඉතින් අතහැරෙන්නකදී. අල්ලගෙන ගෑ ගහන්නේ. දනවා දනවා කිය. මොකද නා පෘථග්ජනකම කියන්නේ. ඒක නිසා මේ කියන විදිහට භාවනා කරන එක මහා නපුරක්. ඒ භාවනා කරන ප්‍රශ්න වැඩි වෙනවනේ. මේ ප්‍රකාශය තියෙන භාවනා කරන නිසා හිතේ සංවේදී බව වැඩි වීම නිසා ප්‍රණීත භාව වැඩි නිසා ප්‍රශ්න වැඩි වෙලා. දැන් ගෙදර ගියේ ගෙදරට ආපහු යන්න බැරි සයිසත් තියෙනවා. මේකද බුදුහාමුදුර අපිට දීලා තියෙන දෑවැද්ද? ධර්ම කියන්නේ ඕකටද? භාවනා කරලා තියෙනකොට අපිට තව තුවාලේ පැරුවා වගේ ඔද්දල් වෙලා තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ට වැරදිලා. බුදුහාමසෝයම අකරුණාවන්ත දෙයක් කියන්නේ අපි ඊට වැඩිය සාර්ථකව ගියගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් නම් අන්න එහෙනම් වැඩමුළුවේ වැඩක් වෙලා තියෙනවා. එනිසා මේ ලැබෙන ලැබෙන හැම ආයුධයක්ම අඳුරට හම්බෙච්ච දැලිපි වගේ කැපෙනවා නම් ඒ ධර්මයේ තේරුම් අරගෙන නෙවෙයි. ඒ බුදුජානනාතික දෙන ප්‍රායෝගිකත්වයේ තේරුම් අරගෙන නෙවෙයි. බුදුරණාසේ දුන්නේ වැල්ලේ උනත් කරගෙන බඹරෙක්. ඕන දනක වැඩ කරනවා. ඒක නිසා නිකන් බොරු සෝබනෝනේ නෑ. ගෙදර ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෙදර මිනිස්සුගේ දෝෂේ නෙවෙයි පව්. මේ යන කට්ටිය තමයි ගෙවල් වලටත් පව් ගෙනියන්නේ. ඒ කට්ටිය තමයි ගෙවල් වල තියෙනවත් අංජබජල් කරගෙන ඔලුව ක්‍රේල් කරගෙන අර මිනිසුන් නිවන් දක්වන්න හදනවා මේ මෙයාට කෙලින් හිටගන්න ඉන්න බැරුව. අනේ මං කියන්නේ ඒ නිසා be mindful and mind your own business. තම තමන්ගේ වැඩක් බලාගන්න ඒකවත් කරගන්න බැරි වුණා නම් භාවනා කරපු නිසා උන් ඔය භාවනාව අල්ල මූදට විසිකරන. නෑ භාවනාවේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරයක්. ඒ නිසා අලේ ටිකක් තැම්බෙනකන් ඉන්න තැම්බුණාට පස්සේ කාපුවම කාරිනවා. ගෞණීය ස්වාමින් වහන්සේ දිනපතා පුරා පැයක කාලයක් සක්මන පුරුදු කළෙමි. මෙම කාලය තුළ සිත එක අරමුණක තබා සක්මන කළද විචින් විට විවිධ සිතුවිලි පැමිණෙයි. පසුව මගහැරියයි. දැන් මම ඊට කැමැත්තෙන් සක්මන කරමි. ඒ මගේ ජීවිතයට බද්ධව පවතී. අද උදෑසන සක්මනෙන් පසුව පරයන්ක භාවනාවට වාඩි වෙමි. කිසිම සිතිවිල්ලක් නොමැතිව හුස්ම ගැනීම හා පිට කිරීම බලා සිටීමට හැකි විය. මම ඊට හොඳින් ආනාපාන සතිය වැඩිමි. සිතිවිලි කිසිවක් නොමැත. හිස් අවකාශයක් පෙනේ. පසු ශරීරයේ සෙමෙන් සෙමෙන් පැද්දීමට පටන් ගනී. සිතිවිලි නොමැත. ආනාපානයේ දෙස බලා සිටීමි. බොහෝ වේලාවකට පසුව අත් දෙක එකට පැටලවි කකුල් දෙක දෙකකට අතරින් බිම දෙසට ඇදිනි. කිසිම සිතිවිල්ලක් නොමැත. හිස් අවකාශය පෙනේ. ආනාපාන සතිය දෙස බලා සිටිමි. මෙසේ සිදුවීම සිදුවන අතර හිස බිමට ක්‍රමෙන් පහත් විය. බොහෝ වේලාවක් අත් දෙක එකට පටලවි බිම දෙසට තිබූ අතර හිස පොළොව දෙසට හැරී තිබිනි. සිතවිලි නොමැති නිසා හුස්ම ගැනීම පිටවීම හොඳින් දැනෙන ගතියක් තිබිනි. යටිබඩේ වේදනාවක් ඇති විය. පසුව ක්‍රමානුකූලව කෙලින් අතර සිටීමේ මෙම ඉරියව්ව දිගටම තිබිනි. ප්‍රධාන වශයෙන් මේ කාලය තුළ සිතවිලි නොමැතිවීම මුල් කාලයේම සියෙන් යුතුව කටයුතු කිරීමට හැකියම ප්‍රදානය. වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවායි පතමි. මේක මට අහගෙන ඉනකොට වයර් මාරුලා වගේ පේනවා. ධක්මන්නේ පටන් ගන්න පරියංගයට ගිහිලා තිනවා කොහෙ ගියාද කියලා ලිපිය සඳහන් වෙලා නැහැ. ශක්මණේ ඉන්නකොට ආනපාන කෙරුවා වගේ කතාවක් යන්නේ. හැබැයි පහු වෙනකොට කතාව ඉවර වෙන්නේ පරියංගයකින්. ආයේ ඒ නිසා අන්නේ වගේ පටලවිලි අරින්න කොහොමද අරමුණට කිච්චුනා නම් හිතවිලි හිටින්නේ නැහැ. හිතවිලි කිට්ටු වුණා නම් අරමුණකට එන්න බෑ. ඉතින් ඒවා එකකට තමයි ඉඩ තියෙන නිසා අපි ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් පුළුවන් තරම් අරමුණකින් ප්‍රතිස්ථාපනය කරගත්තොත් ඒ ඔය හිතන මේ ආශ්චර්යවත් දේ සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ විශ්වාසය ඇති වුණාට පස්සේ ඒ කෙනාට ඕක එච්චර බහා වගකීමක් බරපතලකමක් වෙන්නේ පහසු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේක කෙනෙක් එක කරලා අනික් කෙනෙකුට ඇහෙනකොට පවා විශ්වාසයක් ඇති වෙනවා. එහෙනම් අපි ඒකට ස්තුතිවන්ත වෙලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමින් වහන්සේ මෝහය යන වචනේ තේරුම හැටියට මා අදහස් කරගෙන සිටින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රඥාවෙන් වටහා ගන්න නැති බවය. මේ නිවැරදිද? මේ පිළිබඳ සුළු වශයෙන් හෝ විස්තර කරමින් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔය කියන එක ඇති පටන් අර ගන්න. නමුත් හැමදාම වචනේ වරණගෙයි. ඉදිරියට යනකොට යනකොට සමානාර්ථ වචන ඒ වගේම අපි වෙන භාෂාවලින් මේ කියලා තියෙන හැටි ඒ නිසා එකම වචනයකට මොනම විදිහකටත් නිත්‍ය අර්ථයක් නැහැ. ඒක වෙනස් වෙන එක තමයි වචනේ තියෙන භාෂාවේ තියෙන සජීවීකම. ඒ නිසා මොහේ මේ එක වචනයක් තේරුම් ගැනීම නතර කරන්න බෑ. මම පණන් ගන්න ඔය ඇති. ඕකෙන් අරගෙන කරගෙන යන්න. ඒකට දවසින් දවස අලුත් නිර්වචන Tamanට ඉන්න ලැබෙවි. තිරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි මාගේ নমස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ භාවනාවට ආදාන නොවන මෙවැනි ප්‍රශ්නයක් ඇතුව අහන්න සිදු වුණාට නැවත වරක් ඔබ වහන්සේගෙන් දෙපා නමද සමාවයි දිමි පැවිදි වීමට ආධුනිකයෙක් වන අපට මෙවැනි ප්‍රශ්න ඇති වුණාම විසඳා ගන්න ක්‍රමයක් නැති නිසාමයි ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ අභිවාදන සීලිස ගාතාව කියලා ගිහායට ආශිර්වාද කරන්න මෙහෙණින් වහන්සේලාට අකැපද අපේ වැඩිහිටි මෑණියන් වහන්සේලා වරණතුල් සීලෙන් වැඩිහිටි පැවිදි වෙලා අවුරුදු 30ක් 35ක් වගේ වන අය කියනවා අපිට ඒවා කියන්න බෑ කියලා. ගුරු ගෞරවය වැඩිහිටි ගෞරවය නිසා ඇයි ඒ කියලා ඇහුවොත් බෑ අපි විනය පිටකේ කියවලා නැති නිසා ඒ ගැන හරියට දන්නේ නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ඔබ වහන්සේ අපට මේ සඳහා පිළිතුරු ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන සැනසීම ලැබීමේ වාසනාව උදා වේවා. රෝණු දුටුවත් සමිදුගේ මම හැමදාම ගුණසිහි කරමි දුර සිට ඉඳ හැමදාම තෙරුවන් සරණයි. මේක මොකක්වත් গুপ্ত දෙයක් ඇත්තේ නැහැ. ගාථාවේ අර්ථය තේරුම් අරගන්න. එතකොට ඕනම කෙනෙකුට ඕන කෙනෙක් ලබන්න පුළුවන්. අභිවාදන සීලිස්ස කියන්නේ සීල්වතෙකුට අභිවාදනය කිරීමෙන්. ඒ සීල්වතියක් කියලා ප්‍රශ්නකුත් නැහැ. සීලය ඇති කෙනෙකුට අභිවාදනය කරනවා කියලා කියන්නේ වන්දනා කරනවා. නිච්ඡංගුද්ද පචායනෝ යාගේ වැඩිහිටිකමට නිතර අපචායනය. වැඩිහිටි ගෞරවය තියෙනවා නම් සිල්වතාට ගෞරව කරනවා නම් අභිවාදන සීලිස නිද්දං අනිච්ඡං උද්දපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං වැඩි හිටියට යුටට වැඳීමෙන් වැඩි හිටියන කරු කිරීමෙන් සහ සීල තුන්ද වැඳීමෙන් හතරක් වූ ධර්ම වැඩිනවා ආයු වර්ණ සැප බල. ඒ නිසා ඒක වැඩි සිල්වන්ත කෙනා ගෑණියෙක්ද ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. Taman දන්නවා Tamanට වැඩි සීලවන්තයි කියලා. ගාතාව කියන්න ඕනේ එයා ගාතාව කියලා ආශිර්වාද කිරුවේ නැති වුණාට වැඳපමණි ඒක සිද්ධ වෙනවා. ඒකට මේ මෑනියෝ යම් කිසි ධර්මික පිටලා මට ඒ ගාථා කියන්න ආශිර්වාද කරන්න බෑ කියනවනේ ඒකේ මෑණියන්ට අයිතිවාසිකමක් තියෙනවා. නමුත් මේ ගාථාවේ මේ දේශනා කිරීමේ මන්ත්‍ර දේශනා කිරීම වගේ গুপ্ত ශක්තියක් නැහැ. මේ හැම බුද්ධ ගාථාවකම මන්ත්‍ර වලට වෙනස තියෙන්නේ ඒකේ අර්ථයක් තියෙනවා. අර්ථය තේරුම් ගත්තට පස්සේ ගුඩ දෙයක් නැහැ පුද්ගලිකත්වයක් නැහැ ඒකේ. සිල්ලතුන්ට වැඳීමෙන් සහ වැඩිහිටියන්ට අපචායනය කිරීමෙන් උද්දපචායනය ආයුර්ණ සැප බල වැඩනවා. මේ නිහතමානීකම ගැන කතා කරන්නේ. තමයි නිහතමානී වෙන්න වෙන්න යටහත් වෙන්න වෙන්න නැතුව මම ගිහිල්ලා හොඳටම වයස නැත්තම් හොඳටම සිල්වන්ත ස්වාමීන් වහන්සේ නමකට බැඳලා හොඳයි දැන් ස්වාමීන් වහන්සේට ගාතාව කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා කිව්වොත් මේ ආමුදුරට බැඳලා නෙවෙයි දඬුවමක් නේ කරලා තියෙන්නේ ඔබ වහන්සේ දැම්මට ගාතාව කියන්න ඕන ඔබ වහන්සේ මට වැඩි සිල්වත් ඔබ වහන්සේ වැඩිමල් මට ආයුර්ණ සබව ලෝනේ හ කියනවා දැන් ගාතාව මේ අපි මේ මිනිස්සෙක් ළඟට ගිහිල්ලා බැගෑවෙන්න ඕනට එයාට නීති දාන්න හදන. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා කාට හරි නීතියක් දානවා නම් එයා ඒක ආශිර්වාදයක් නෙවෙයි දෙන්නේ පිහියක්, තුවක්කුවක්, දඬුවමක්. ඒ නිසා අපි ආශිර්වාද ඉල්ලීම මාර්ගෙමුත් අනුන්ට කරදර කරනවා. එහෙම උදුරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. තමන්ගේ වැඳීම පමණින් ආශිර්වාද කෙරුවත් නැත්නම් ආශිර්වාද සිද්ධ වෙන නිසා ගාතාවේ තේරුම් ගන්න. එතකොට මේකේ গুপ্ত දෙයක්, ගූඪ දෙයක්, පෞද්ගලිකත්වයක් මේකේ නැහැ. ලිඛිත ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ වහන්සේගේ දෙපා නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. පසුගිය දින කිහිපය පුරාවටම ධර්ම සාකච්ඡාවලට කමඨහන් සුද්ධ කිරීම වලට සවන් දුන් අප සමහර අවස්ථාවල ඊටමත් සංවේගයටපත් වුණා. ඇයි මේ අය මේ මූලික උපදේශ පන්තිවත් හරියට අවබෝධ කරගන්න නැත්තේ කියලා. අප මේ නිස්සන්න වනය පින්බීමට ප්‍රථම වතාවට පැමිණියේ 2012 ජූනි මාසයේ. ඒ වන විට භාවනාවට ආධුනිකයෙක් නොවුනත් සතිය පිටවා ගත්තේ කොහොමද? සක්මන් භාවනාව මගිනුත් සිත සමාධිමත් කරගන්න පුළුවන් කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. ඉඳගෙන ඇස් දෙක පියාගෙන තමයි භාවනා කරන්න කියලයි අපි වටහාගෙන තිබුණේ. නමුත් මේ මූලික උපදේශ පන්තියට සවන් දීලා ඒ අනුව ක්‍රියා කරපු නිසා අද අපිට නිර්භයව කියන්න පුළුවන් අපි සතුටුමත් කියලා. gedara dore වැඩ කටයුතු වලදී පවා මේ සතුටුමත් වීම බොහෝ සෙයින් උපකාර වෙනවා. චුට්ටක් හිත සමාධිමත් වුණාම හිත එකලා වුණාම බොහෝ දෙනා හිතන්නේ ආ මට දැන් හොඳ සමාධියක් තියෙනවා. කොහොමද මම විදර්ශනාවට යන්නේ? මොකද්ද මම කරන්න ඕනේ? අර instant noodles වගේ. ගන් සහිතව ගස් නගිනවා වගේ පළවෙනි ධානයට දෙවෙනි ධානයට තුන්වෙනි ධානයට වගේ ධාන වලට යන්නේ කොහොමද? ඔන්න ඔය වගේ විවිධාකාර ප්‍රශ්න. ඒ වගේ ස්ථානයක් අද මේ දිවෙන පුරාට ඕනතරම් තියෙනවා. සෝවාන් සකදාගාමි කියලා සාතික දෙන තැන් ගැනත් අපි අහලා තියෙනවා. ඒ වගේ ස්ථානව සමග සසඳන අවශ්‍ය සසඳලා අනවශ්‍ය ප්‍රශ්න අහනවා කියන්නේ අර ඔබ වහන්සේ කියනා වගේ මුළු ස්වභාවයක්ම නොමග යවනවා. අපේ පෞද්ගලික අත්දැකීම අනුව මේ පින්වත් පිරිසට අපි කියන්නේ පුරුවන් තරම් වාරයක් අර උපදේශමාලාව ශ්‍රමණය කරන්න කියලායි. අගනුවරෙන් දුර බැහැර ප්‍රදේශයක ඉන්න නිසා අපිට නිතර නිතර මේ වැඩසටහන් වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් සම්භාවනීය පින්වත් ස්වාමින් වහන්සේගේ හැම දේශනාවක්ම වරණසිදී තැටි ශ්‍රවණය කරන්න අපට අවස්ථාව ලැබිලා තියෙනවා. මෙයාටත් හැකියාව තියෙනවා නම් ඒ දේශනා ශ්‍රවණය කරන්න. අපි හිතනවා ওই ප්‍රශ්න ගැටලු ගොඩාක් දුරට निराකරණය කරගෙන ජීවිතයේ සාර්ථකත්වයේ යථාර්ථය සත්‍ය අවබෝධ කරගෙන මේ භයානක සංසාරයේ ගමනින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව ඉක්මන් භවයකදී උදා වේ කියලා මුතුම් තුරුවනේ අනන්ත ආශිර්වාදේනොත් සම්්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේගේ දැහැම රැකවරණයනොත් පින්වත් ස්වාමින් වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීම ලැබීමට වාසනාව උදා වේවා. ත්වන් සන්නයි. එතන මේ වගේ මේ සරල විදියට කරන්න බෑ ඒ කාට වුණත් මේ ක්‍රමේ 100 100ක් ඔක්කොටම හරියන්නේත් නෑ ඒ වගේ මේ වගේ ප්‍රශ්න ඇහිලා හරහා තව කෙනෙකුට පන්නරේ පිහිටනවා. මේ කාරණාව තේරුම් ගත්තේ නැත්නම් කොච්චර වෙහෙසක්ද කියලා. ඒක නිසා පිරිසේ ඉන්න ඕනේ. භාවනා දන්න අයත් ඉන්න ඕනේ, නොදන්න අයත් ඉන්න ඕනේ. ඒකේ නා Tamanට කැමති ප්‍රශ්න අහනකොට මතක් කරගන්න Taman මේ ප්‍රශ්න ඉක්මවන ඉක්මපු ආකාරය. කොයි වගේ තැනක කොහොම ඉඳලාද ගත්තේ? ඒ වෙලාවේදී මම ඒ தත්ත්වේ තේරුම් ගන්න ඉස්සලා කොච්චර වැල් ගැඩවිල්ලක් වගේද හිටියේ. කිසිම දෙයක් තේරෙන්නේ නැතු. නමුත් කාට හරි පිළිදෙට අහම්බෙන් මේක හරි ගියා. හරි ගියාට පස්සේ ඒ தත්ත්වයට දඟලන කෙනාව ආයේ පහත් කළ සලකන්න අයිතියක් නෑ අපට. ඒක දවසක් ඒ ඊමේල් එකක් කියලා තිබුණා මට මේ වයසක තාත්තා කෙනෙක් ඒ පුතා බරපතල රස්සාවක් කරන ගමන් තාත්තත් බලන් ඉන්නවා. තහඩු වාහනයක් යට ඉන්නේ ඉන්නකොට ඇවිල්ලා මේ සතෙක් වහනවා වහලේ උඩ. තාත්තට ඇහෙන්නේ තාත්තා පුතාගෙන් අහනවා මේ මොකද්ද පුතේ කියලා. ඒතර කියන කාක්කෙක් කියලා. ඊට පස්සේ තාත්තට කියන්නේ කැහෙන්නේ මොකද්ද කිව්වේ පුතේ මොකාද වැහුවේ? මං දැන් කිව්වේ තාත්තට කාක්කෙක් කියලා. ඊට පස්සේ ඒක ඇහෙන්නේ ඊට පස්සේ තුන්වෙනි සැරේ කියනවා මේ තාත්තා මම වැඩක් කරන්නේ. මං දැන් සැරයක් කිව්වනේ. ඒ කාක්කෙක් ඇහුවේ කියලා. අනේ පුතේ මට ඒක ඇහුනේ නෑ නෝ උඹ කේන්ති ගන්නේවා කියලා මනුස්සයා ගිහිල්ලා කාමරයට ගිහිල්ලා පොතක් ගේනවා දින පොතක්. ඒ දින පොතේ තියෙනවා මේ පුතාට Taman කාක්කා උගන්වපු දවස. එයා ඇවිල්ලා කියනවා පුතේ මම උඹ උකුලේ තියාගෙන අය හතර දන්නේ නැති වෙලාවේ මං එලිපත්තේ ඉන්නකොට ওই වගේ කපුටෙක් ආවා. ඌ ඇහුවේ ඒ මොකහද කියලා උඹ ඇහුවා. මම උඹට කිව්වා කාක්කෙක් කියලා. උඹ අකුරු දන්නේ නැහැ පුතේ. කුරුල්ලෝ දැකලත් නැහැ පුතේ. ඉතින් මම ඔබට සිද්ධ වුණා කියන්නේ එක කුරුල්ලෙක්. ඒකට කියන්නේ කාක්කා කියලා. උඹට හතර පස්සේ දැක්කුවට පස්සේ උඹ දැන් කාක්කා ඉගෙන ගත්තා. දැන් මම කාක්කා ගැන ආවම උඹ මට කියලා දෙන්නේ. දැන් කිව්වේ දැරෙක් ඔක කාක්කේ. අපිට අයිතියක් නැහැ. ආයේ ඒ තාත්තා එනවා පුතාගේ උකුලට. එදාට තේරුම් ගන්න ඕනේ මම මෝට උගන්නපු දවසේ මං කොහොමද ඉගෙනුවේ ඊට පස්සේ මං ආයෙත් වැටෙනවා ඒ පුතා ඉගෙන ගන්න තැනට. ඒ නිසා අපි යමක් කොයි වෙලාවක හරි තේරුම් ගත්තයි කියලා ඒක ඇත්තටම අපි තාම තේරුම් ගන්න නැහැ. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට පේනවා මේ කන්ද දඟලන අය, එන්න දඟලන අය දකින්න යකෝ මේ මෝල් වහන්සලට මිලෝ හතරක් තේරෙන්නේ නැහැ කියලා හිතෙනවා. හිතනකොට මතක තියාගන්න මම ওইටත් වැඩිය පල්ලෙහා තැනක ඉඳලා ආවිල්ලා තියෙන්නේ. මම එනකොට මට අත දුන්නේ හොඳට මතක තියාගෙන කවවම තවදාකවත් උරුම වාසී ඇති කෙනෙක් නෙමෙයි අපිට අත දීලා තියෙන්නේ. අපි තේරුම් අරන් තියෙන කවදාකවත් බලාපොරොත්තු තැනකදීත් නෙවෙයි බලාපොරොත්තු ප්‍රමාණයටත් නෙවෙයි. සම්පූර්ණ අහම්බෙන් ලෝකෙන් හම්බෙච්ච කල්යාණ මිත්‍රෙක් කියලා වෙලාවට අපිට අත දීලා තියෙනවා. අපිට උගන්විය යුතු ගුරුවරු රෙජිස්ටර් වෙලා ඉන්නවා. එක එක්කත් නෙමෙයි අපිට සත්‍ය උගන්ලා දෙන්නේ කවුරක්වත් දන්නේ නැති කෙනෙක්. දන්නේ නැති වෙලාවක දන්නේ නැති ප්‍රමාණයකින්. ඊට පස්සේ ඒක අපි තව කෙනෙකුට දෙන්න ගියාම හරි වෙහසක් එනවා. මැට්ටොද මුන්ට මිලු හතරක් තියෙනද? මුන්ට අන් ඇවිල්ලාද කියලා. හැබැයි මේ මැට්ට දන ඉඳලා තමයි මමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතනදී ඒ බුරුම පණ්ඩිත ශාන්සි කියන එක හරි සංවේගය ශාන්සි කියනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රශ්න අහන්න ගෝපල්ලෙක් උනත් ඔබ බෝධිසත්ව කෙනෙක් වගේ උත්තර දීපන් කියලා. ඔබට අයිතියක් නැහැ ඔබ ගෝපල්ලම්බ මේ පිටිතර ගැලපෙන ඵලයන් මෙතනින් කියන්න බෑ. එහෙමනම් ඔබේ බෝධිසත්වකමක් නැහැ. ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වෙන්න පුළුවන්. කව්බෝයි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් උත්තර දෙන උඹ ඒකෙන් ගා ගන්න එපා. උඹේ කතා කරන ධර්මයක් ඒ පුද්ගලයා කොන තැනක ඉඳලා මොනව ඇහුවත් ධර්මයත් එක්ක විහිළු කරන්න බෑ. උඹේ අම්මා කාටද මේක තේරුම් ගන්න ගරු කෙරුවේ ඒක නිසා ඒක ඒක පුතේ කාක්කේ. එක කළු පාටයි. එක කුරුල්ලෙක්. ඒක උඩින් පියාඹලා එන එකෙක් ඔය කටහඬ මෙහෙමයි හැඩේ මෙහෙමයි කියලා ඒකට හය හතර දන්නේ නැති කෙනෙක් වගේ උගන්වනකොට ඇත්තටම Taman අපි ගොඩ අර වලෙන් ගොඩ ආපු එකට ගරු කරන්නේ අපි පහු කරගෙන ආපු ඒ කඩේමට අපි ගරු කරනවා ඒ මිනිස්යාගේ අධ්‍යාපනයේ කෙලවරක් නැහැ ඒ නිසා මේ පිරිසක ඉඳලා යනකොට මඩ සමාට ඇත්තටම තද වෙනවා සඳවිච්ච ගමන් මට කල්පනා උඹ මල පැන්නා උඹේ අධ්‍යාපනය ඉවරයි ඔතනින් ඔබ කෙලින්ම මැට්ටා වෙනවා උඹ සෙල්ලම් කරන්නේ ධර්මයත් එක්ක. උඹට අයිති මගුලක් නෙමෙයි. එයාට අයින්ද අයිතියක් තියෙනවා. උඹ බැන්නම් බෑ කියපන්. පුළුවන් නම් උකුල තියාගෙන තනින් කියලා දෙන්නා වගේ මේට අත ගගා කියලා දීපන් කියලා. ඒ නිසා තේරවාද සාසනේ හැම වෙලාවෙදීම තියෙනවා Taman යම් ප්‍රමාණයකට දැනගත්තට පස්සේ කොහොම හරි තව කෙනෙකුට උගන්වන්න කියලා. ඉගැන්ලියෙන් තමයි තමයි ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට තමයි ඉගෙන උගන්වනකොට තමයි ඉගෙන ගන්න. ඒක අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වේ ඉස්සර කසාද ක්‍රමේ හැටියට තාත්තගේ ඥානදත එනකොට අවුරුදු 19 විසේ ඥානදත එනකොට පළවෙනි බබාගේ පළවෙනි කිරිදත එන වෙලාවලු. ඉතින් ඌ රෑදේ රෑමැද්ද අඬනකොට තාත්තා දන්නවලු මොකටද අඬන්නේ කියලා මොකද තාත්තගේ ඥානදත පුපුරන වේදනාවයි බබාගේ කිරිදත් එන එකයි කොයින්සයිඩ් නැත්තම් තේරෙන්නේ නැතුළු මෙයා මේ කිරි දීලා බුදියරට පස්සේ චූ කර කරන්නේ නැහැ නැත්නම් ඒක ගන්න. උණ අරගෙන දත් එනවා. තාත්තගේ දතයි පුතාගේ දතයි එනකොට තාත්තට හිතා ගන්න පුළුවන්. ඒ නිසා හැම තැනම සයිකල්ස් දුවන්නේ. හැම තැනම සයිකල්ස් දුවන්නේ. Taman යම් ආකාරයකටද ඒ අවශ්‍ය කෙනාට සලකන්නේ ඒ ආකාරයෙන් තමයි අපිට සබහා ධර්මය සලකන්නේ. අපි හැම වෙලාවෙම බිග්ිනර්ස් වෙන්න ඕනේ. ආධුනිකයෝ වෙන්න ඕනේ. හය හතරක් දන්නේ අපිට හොඳම නිදර්ශනය තමයි අපිත් එක්ක කල්පනා කරනකොට සරුවචානන්සේගේ දැනුමත් එක්ක බලන්න අපි කොහෙද ඉන්නේ. අපිට තියෙනවද ඥානෙට අයිතිවාසිකමක් කියන්නේ හැකියාවක් සංසන්දනය කරන්න බෑ. දවසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු කියන්නේ ඒවම් පතන්නෝ අහම්බන්තේ භගවති කියලා බොහොම ලයානිතෝ කියනවා මේ තරම් ඔබ වහන්සේට මම පැහැදුනා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ಗುಣ ගැන කියලා. ඒසට බුදුහාමුදුරන ඔබ කොහොමද මගේ ಗುಣ දන්නේ කියලා. බුදු කෙනෙකුට බුදු කෙනෙකුගේ ಗುಣ දැනගන්න බෑ. ඒතර කියන සාන්ද මම දන්නේ අන්වය ක්‍රමයට. ණය ක්‍රමයට. මට මේ වෙච්ච ටික මෙහෙමනම් ඔබ වහන්සේගේ ಗುಣ කොහොමද කියලා. ඒකට බුදුදහම කියනවා ඒ අන්වේ ක්‍රමයට උඹට දැනගන්න පුළුවන් උන්ට උඹට අයිතියක් නැහැ බුදු ගුණ ගායනා කරන්න. මොකද උඹ දන්නේ නැහැ බුදු ගුණ. බුදුහාමුදුරන් ගැන ಗುಣ තිබුණට ඒ ಗುಣ උකහා ගන්න ඥානයක්වත් ඇත්තේ නැහැ සාරිපුත්‍ර සාරි. ඒකට අපි මොනවද කතා කරන්නේ? ඉතින් ඒකට ඉන්නේ පුදුම මේ සහෝදරකක්කමක් එහෙම නැත්නම් නෑදෑකමක් මේ ධර්මයේ තව කෙනෙක් අතර ඒ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පුදුම සතුටක් ලබනවා කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට කොහොම හරි මේ ගුණේ දීගත්තයි කිය. මං ගියේ පාර ඒ බුරුම ගිය වෙලාවේදී එතන හිටියා වියට්නාම් හාමුදුරුවෝ බොහොම පුංචි හාමුදුරුවෝ කෙනෙක්. ඒ හාමුදුරුවෝ අපි ඔක්කොම පොලිමේ ඉඳද්දී ඇවිදිනකොට පොළවේ සරසර ගන්න ඇවිදින්න එපා. පැදුරක් දිගානකොට සද්ද වෙන්න දිගාරින්න එපා. කුඩේ දිගාන දඩස් කාලා දිගාරින්න එපා කියලා හරි පුදුම විදිහට අම්මා තමන්ගේ පළවෙනි දරුවාට කියලා දෙන්න වගේ මේ වැඩි හිටියන්න කියලා දෙනවා. ඉතින් මයිත් එක හරි යාළුණා මොකද දේශවන්ත ලංකාවට එන්න ආසයි. ඊට පස්සේ මම වහන්සේ දැන් කොහොමද මේ හිත හදාගෙන දැන් හැමදාම සෙනගේනවා. හැම කෙනාම වල්බూరు වැඩ කරනවා. ඒක නා හරියට ගෙනත් තියාන අද මම කොට්ටිට කාරණාවක් ගන්න හදන්නේ කුඩේ දිගාරින්න මෙහෙමයි. සෙරපති ගලවල තියන්නේ මෙහෙමයි. අපි කතරහ යන්නේ. කතරහ යන්නේ. ඊට මම ඔබ වහන්සේ මේ කොහොමද මෙච්චර මේ ශක්තිය ගන්න කියලා. ඊට පස්සේ කිව්වා ඒක කියලා දුන්නාට පස්සේ හැම කෙනාම හරියට කරනවා දකින්නකොට බුදුම සතුටක් එනවලු. මගේ ළඟට එනකොට මොනවත් දැනෙස කියලා දීලා නැහනේ. ඒ මිනිස්සු ඒ කට්ටියගේ ශේෂ්ඨ ඒගොල්ලන්ගේ රටේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ලොක්කෝ. මේ අරණ්‍යයකට ඇවිල්ලා ඉඳලා නැහැ. මං කියලා දුන්නාට පස්සේ බහුවෙන්දා හැම කෙනාම මේක අනුගමනය කරනවා දකින්නකොට මට පැත්තකට ඉඳගෙන පුදුම මුදිතාවක් එනවා. කර කර නැති මිනිස්සු ඉන්නවා බොහොම සුළු පිරිසක්. නමුත් අවංක උත්සාහ කරන කෙනාට තොගේට සලකලා බෑ. වැරද්ද බලලා කතා කරලා මෙන්න මේ වැඩේ කරන්න ඕන තරහට මේ කියන්නේ මේක අපි හදා ගන්න ඕන කියලා හැමදාම කාරණා දෙයක් නතර නතර කරලා කියලා දෙනවා. කියලා දෙන්නේ මේ මොන්ටිසෝරි දේවල්. ඒක කියන්න කොච්චර පළල් මනසක් තියෙනවද? ඊට පස්සේ මම බැලුවා අර මිනිස්සු කියලා මෙතෙන් ධර්ම අඳින්න. රෂියන් මේ මේ ජර්මන් හරි මිනිස්සේ. එයාත් මහර සංසු ඔක්කොම මෙරිටික් කරලා දෙන්නේ. ඒ ඉන්න බලනකොට බේන්නේ නිකන් වැද්දෙක් වගේ වෙන්නේ ඉන්නේ. ඒ දවසට කියලා දීලා නෑ. කියලා දුන්නනේ. පහුවෙන්දලා හරි ඉල ගන්න. ඒ නිසා ඒ ඒ ඒ කලාව ඒ කියන්නේ ඒකට ධර්ම ගෞරවය කියලා කියන්නේ බුද්ධිලේ සලකන්න එපා. අපි මේ කතා කරන්නේ වැඩ කරන්නේ ධර්මයක් එක්ක. ඒ ධර්මයේ මම ඉගෙන ගැනීමෙන් මට කොච්චර සේවයක් වුණාද? ඒකට මම කොච්චර අහම්බෙන්න මට සිද්ධ වුණේ. ඒ නිසා තව කෙනෙකුට කියලා දෙනකොට බොහෝම යටහත් පහත්ව කටවරද්ද ගන්න නැතුව ඒ ධර්ම කියලා දෙනවනම් ඒක බුද්ධ ගෞරවයට ධර්ම ගෞරවයට යනවා. ඒක නිසා මේ පිටිස්තක ඉඳලා සමහර වෙලාවට එක පාරට කිසියම් පසුබිමට අදාළ නැති තර්ක මෝඩ දේවල් කතා කරනවා. ඒක අපි වාසියට හරව ගන්න ඕනේ පිරිසත් එක්ක කතා කරන්න මේ දේවල් තේරුම් ගත්තොත් කොච්චර ලාභද තේරුම් ගත්තේ නැත්නම් කලින් මුණින් ඔබ කලියට වතුරක් කරවගේ වැඩක් නැහැ නේ ඉන්න බැලලා ගහලා වැඩකුත් නැහැ නේ කොහොමද කරලා කලියනි පැත්ත හරවන්න ඕනේ ඒ නිසා ඒ එතෙන්දී එනේ ඒ sannivedanaye තමයි අපේ භාෂා වාග් විලාසයේ තියෙන දක්ෂම තැන ඒ වගේ දෙහියට හැපෙන වචනක් කියවිච්ච ගමන් හරි කියන්නේ මුං ඇට හොද්දයි කියලා කියන්නේ මුං ඇට තියෙන යක්කට මොනවා කෙරුවත් තැම්බුණාට හැපෙන කට්ටස් ගාලා හැපෙනවනේ කාගෙන යනකොට කණ්ඩ හිතනවා ඒක. අනික ඔක්කොම උන්ට තැම්බිලා මේක තැම්බිලා නැහැ. ඒකට අපේ අම්මා ඉනෝ කියන්නේ ලිග්ගල්ට අහුවෙච්ච කිය. මුට්ටි ලිග්ගල්ට වදින්න තැන රත් වෙන්නේ නැහැ. ඒකට අහුවෙච්ච මුන් ඇට තැම්බෙන්නේ නැහැ කියන. ඒක ඕනම සමිතියකට ගියොත් මුන් ඇට හොද්දෙක් ඉන්නවා. ඌ තැම්බිලා නැහැ. ඌ අනිත් ඔක්කොම තැම්බිලා ෂෝක් එකට හැඳි ගෑවිලා. මුන් ඇට හොද්දේ ඒ මනුස්සයට කතා කරලා කියලා දෙන්න ඕනේ. අපිත් සංසාරේ මුන් ඇට හොද්ද වෙලා අනන්ත කාලයක් බුදුන් ඉන්න කාලෙත් ඉන්න ඇති හම්බුනේ නැහැ. ඒ නිසා එතෙන්දී සීයලව ගන්න බැරි වුණොත් අර පුද්ගලයා සමහරලාට අපහසුටපත් වෙනවා. ඒ වගේම ධර්මයේ කෙරෙහි අපි ළඟ මේ අවශ්‍ය කරන ධර්ම ගෞරවය නැතිවීම සිද්ධ වෙනවා. ඒ නිසා මිනිහා නොමිනියා තේරෙන්නේ ඒ වගේ අවශ්‍ය වෙලාවක ආපු වෙලාවට උද්වේග කරවපු වෙලාවක වෙනදටත් වඩා බොහෝම ඉවසිල්ලෙන් මම මෙතන හිටියානම් මම කොහොමද මේක කියලා දෙන කෙනෙක් මම දවස් තුනේ රිට්‍රීට් එකක් කරා අවුරුදු 19 කොල්ලෝ කෙල්ලන්ට 30කට ඒ මිනිස්සු හරිම සංවිධානාත්මකයි බොහෝමත්ම පිළිවෙලට වැඩ කරලා තිබුණා. පස්සේ ඔක්කොගෙම අහලා තිබුණා පසු විපර්මක්. එක කෙල්ලෙක් ලියලා තිබුණා ස්වාමීන් වහන්සේ ඔච්චර තටමපිප කෙලින් කිව්වනම් ඉවරනේ කියලා. මට හිතෙනවා මේක හොයාගෙන යන්න ඕනේ දැන් මේ කෙල්ලව. ඊට පස්සේ මම සංවිධායකට කතා කරලා කිව්වා මේ කෙල්ල ට්‍රේස් කරන්න පුළුවන්ද කියලා. පුළුවන් කිව්වා මගේ දුව කිව්වා. මං කිව්වා මේ කෙල්ලෙන් ආපම මොකද්ද කෙලින් කියන කාරණාව උඹ වෙන කෙනෙකුට කියලා දෙනවා නම් උඹ කොහොමද ඒක කියලා දෙන්නේ කියලා මට යාගේ ෆීඩ්බැක් එක ඕනයි කියලා. දැන් ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ අපිට අපිත් කතා කරන්නෙම නෑ දුව. හැබැයි ස්වාමීන් වහන්සේ කියන දේ අහනවා. කියලා මට ලියුමක් කියලා දුන්නා. ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට ওই විස්තර මොකොත් එපා කකුල් වදින හැටි ගැන බලන්න කියන්නේ එච්චරනේ. හුස්ම ගන්නකොට නාසිකාගල වදින්න බලන්න ගන්න සතිය කියලා කියන්නේ වර්තමාන ජීවත් වීම කියන්නේ ඔච්චර විස්තර කියන්න ඕනේ. ඔබ වහන්සේ පළවෙනි දවසේ බන්නේ පටිය කිව්වට මට මොකක්වත් තේරුන්නේ නැහැ. දෙවෙනි දවසේ වාඩි වෙච්චලා ඔබ වහන්සේ ඉඳගෙන මට කිව්වනම් දැන් හොඳට පටලලා නහයදියා බලන්න කියලා මට එච්චර වුණ කරන්නේ. අර දිග බන මට වැඩක් නැහැ. ඊට පස්සේ මං කියලා දියා ඕකම ඉංග්‍රීසියෙන් ලියලවපන්. මෙච්චරයි අපිට ඕන කරලා තියෙන්නේ. ඒ ළමයාට කියලා දෙන්න ඕනේ කාරණාව එයාගින්ම යහන්න ඕනේ. ඉතින් කොච්චර අපි යාළු වෙන්න ඕනද ඒ කෙල්ල ඒ කෙල්ල ලව්ව මේ වචනේ ගන්න. ඊට පස්සේ එයා වෙන කෙනෙකුට කියලා දෙනවා. එයාගේ පන්තියේ වෙන කෙනෙකුට කියලා දෙනවා. එයා මොකද්ද කියන්නේ? ඒකෙන් තමයි තේරෙන්නේ අල්ලලා තියෙන කොතනින්ද කියලා. යටින් බලන අපි එක එකන සම්පූර්ණයෙන්ම යුනික් වෙන වෙනයි. අපි පොදුවේ ගහනවා මේ ඉන්ට්‍රොඩක්ෂන් ටේප් එක මේ අනම්මනම් කියලා. අල්ලන්නේ 130ක් 40ක්වත් නෙවෙයි. අනිත් හැම කෙනාටම තනෙම්ම ධානය කිරිපවට්ටෝ. ඒක බැරි නම් එහෙනම් ඉතින් යන්න එපා ඒ ශිල්පෙට. මොකද අපේ අතින් ධර්මයේ පුංචි කළ සැලකිල්ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ බැරිම මිනිස්සයාට චෝදනාවක් කළොත් ඒ බරපතලයි. බරපතලයි. ඉතින් අපිට කරතේ පටන් ගන්නකොට බැරියුන් අයින් කරන්න ගිහිල්ලා. ඒත් කියලා වෙනවා. බැරි මිනිස්සු අයින් කරලා ගමනක් නැහැ. මිනිස්සු දෙන්නේ ගියාලු මේ මේ හිමාලයේ. මුදින් ඉලන්දාර දෙන්නේ. ඉතින් එදෙන ගමන් මැදි කරගෙන යනකොට නාකී කීටලු වාරයින කිවලු අනේ ඉලන්දාරියෝ මාඩත් යන්න ආසයි හිමාලේ නගින්න බැරිගමට මේ හැරමිටි අරගෙන යනම මහන්තිනී කියලා. ඉතර ඉලන්දාර කියලා තෝ නාකියා කොහෙ යන්න හදනද මේ අපිටවත් යන්න බැත් මෙන්නේ මගුලක්ද කියලා කියලා. ඊගා මනස කරපු දේ කරේ තියාගත්තා. හත්තිලු හොඳටම. දාඩිය දාගෙන ඇදගෙන යනකොට කලින් ගිය මනුස්සයා සීතලට අහු වෙලා මැරිලා හිටියා. මේව ජනාකියා කරේ තියන නිසා හොඳට දාඩිය දාගන්න නාකියත් එක්ක විහිළු කර කර යනකොට දැක්කලු කලින් ගිය මනුස්සයා ගිහිල්ලා නිින්ද ගිහිල්ලා වැටලා තියෙන්නේ සීතල තැනකට මැරිලා. නාකියා කරකගත් එක දාඩිය දම තමයි තාම යනකොට දැක්කා කලින් පැන ගියාට නාකියට බැලලා ගියාට මැරිලා තියෙනවා. නිසා අපිට උදව් කරන්නේ කවුද කියලා කියන්න බෑ. හැම කෙනෙක්ම ඉස්සරහින් පස්සෙන් දෙකෙන්ම එන්ජින් දෙකක් දාගෙන යන්න ඕනේ අලගල් එකක් ද නගින කූච්චේ වගේ. ඉස්සරහින් එන්ජින්මක් තියෙනවනේ පිටිපස්සෙන් එන්ජින්මකුත් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ උත්තර ලියලා තිබෙක නා බොහොම කරුණු කාරණා සහිතව ලියලා තියෙන්නේ. එහෙනම් මේ කාරණාවත් යටින් ලියා ගන්න. ඒක නා තමයි ඔය අපි කියන මුං ඇට හොද්දා තමයි තීරුම් කරලා දෙන්නේ සභාව කොතනද ඉන්නේ කියලා. ඔව් හයි ක්ලාස් යන්න හදන 33000 උඩින් යන කට්ටියත් එක්ක යන්න බෑ. අරයත් එක්ක යන්න ඕනේ. ඒක නිසා කියනවා මෙයාට ඕනනම් මම තව කාරණාවක් කියන ලියපු ලියුවේ කරාට කට්ටියක් එක්ක යනකොට වේගය තීන්දුව කරන්න බැරි එකක්. ඒව යුනිවර්සල් ලෝස්. ඒ නිසා ඔබට වේගෙන් යන්න ඕන නම් අපායට හරි කට්ටියත් එක්ක යන්න එපා. සෙනගක් එක්ක ගියොත් සෙනගේ විනිශ්චය තීන්දුව කරන්නේ වේගය අඩුම එක. මොකද ඌට වැඩි යනවා. වැඩියෙන් එන එකට හිමීට යන්න පුළුවන්. ඌ ඉතින් අනුකම්පා කරලා හිමීට යනවා. ඒ නිසා කියලා කියන යුනිවර්සිටි කෙනෙකුට වහ කණ්ඩාරි තනියම ඵලයක් කියලා. අපායට ගියා තනියම ඵලයක්. තව කෙනෙක් එක්ක යන්න ගියව කරටක් දාගෙන තුම්පා දිවිල්ල තියෙන්නේ. තව දෙකෙන් මේ තුනෙන් දුවන්නේ දිව්වට මොකද දෙකෙන් දුවන ගණන් දුවන්න බෑ. ඒ නිසා මේක වයිදී අපි මේව හැම එකකම ධර්මයක් තියෙනවා. ඒකත් එක්කම යමු. පුද්ගල වර්පණේ කරන්න එපා. පුද්ගල රූපණේ කරන්න නැතුව අපි නැගිටපු තාලේ අපි පටන් ගත්ත තැන ආධුනික මනස නවක මනස හරිම නැවුම් අන්න ඒක දිගටම පවත්වාගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් කරමු අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන්ට සීල දෙනාටම තෙරුවන් සරණයි